අවසරයි කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපි 88 වෙනි භාවනා වැඩසටහනේ පළවෙනි ධර්ම දේශනාවයි දේශනා සඳහා කාලය එළඹිලා තියෙන්නේ සිටුමු දෙනා ඒ සඳහා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ මොනච පරං ආවසෝ භික්ඛු කෝදනෝ හේතු කෝද හේතු අபிසංගී යම්පාවසෝ භික්ඛු කෝදනෝ හෝතු කෝද නොයි හේතු කෝද හේතු අபிසංගී අයම්පි ධම්මෝ දෝචස්ස කරණාති තී අවසරයි කරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවකට මුළු දීලා යෙදিলা සදීලා පැහැදිලා කටයුතු කරනකොට කාගෙත් අපේ ජීවිතයේ තියෙන වටිනාකම සලකලා අපි භාවනා භාවනාවට නැත්නම් මේ චේතෝ විමුක්තිය චේතෝ විමුක්ති ඵලය ඵලානිසංසය ආදි වශයෙන් දේවල් සාක්ෂාත් කර ගැනීම සඳහා කරන මේ භාවනාවට අපි ශක්ති ප්‍රමාණේ අනුග්‍රහ කරනවා අනුග්‍රහ කරලා අපි ඒක ගෞරවණීයතාවයට ගරුභාවනීය විදිහට කරනවා. ඉතින් මේ විදිහට මේ වගේ බරපතල වැඩකට, ගම්බීර වැඩකට, කරු කටයුතු වැඩකට මේ කරන මේ අනුග්‍රහ සම්බන්ධයෙන් සර්වජන් වහන්සේ අපට අනුග්‍රහිත සූත්‍රයලා උපදේශ දීලා තියෙනවා. ඉතින් අනුව මේ වගේ සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච චේතෝ ඵලයක් හෝ චේතෝ ඵල සමාපත්තියක් අපේක්ෂා කරන්නා විසින් පස්සාකාරයකින් ඒකට අනුග්‍රහ කටයුතු බවත් ඒ සඳහා ප්‍රථම අනුග්‍රහිතය සීල අනුග්‍රහිතය බවත් දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපි වැඩසටහන පටන් ගන්නකොට කවුරුත් වගේ පොදු කරුකටයුතු සීලයක පිළිපිටනවා. අදි සීලයක පිළිපිටවනවා. ඉන්න එකට වැඩි ටිකක් ඒක අලුත් කරගන්න. ඒකින් වෙන්නේ හිත අලුත් වෙනවා. අලුත් අභියෝගයකට මුහුණ දෙන්න ලෑස්තියක් තියෙනවා. සූදානම් ශරීරයක්. ඊගාවට අපි සුත අනුග්‍රහිතය මේ දැන් කරන විදිහට ධර්ම දේශනාවට අනුකම් දීම වශයෙන් සර්වඥ දේශිත ධර්මය මේ භාවනා කරන්න ඉස්සෙල්ලා අහුන්ති ස්වරූපයයි භාවනා කරනකොට ඇහින ස්වරූපයයි භාවනා කරලා පස්සේ ඇහෙන ස්වරූපේ වෙනසක් තියෙනවා. භාවනා නොකර බණ අහනකොට මේ සුතමේ ඥාණයට විතරයි උදව්පකාර කරන්නේ. භාවනා කරන ගමන් බණ අහනවා නම් ඒක සුතමේ ඥාන, චින්තාමේ ඥාන කියන දෙකටම උදව් කරනවා. ඒක නිසා ඒක තවත් දිනු කරලා භාවනාමය ඥානයක් බවට සාර්ථක වෙන්න අත වුණොත් නම් අපි කියනවා වැඩමුළුව බොහොම සාර්ථක කියලා. චින්තාමය ඥාන මේ භාවනාමය ඥාන බවටපත් වෙනකන් පත් වෙන තාලෙට අපිට බුදුබණ තේරෙනවා නම් ඒ බණ අපේ බණක් වශයෙන් තේරෙනවා. ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියලා පරිඥා වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඥාත පරිඥාව කියලා කියන්නේ පොතේ දැනුම, සුත්තමය ඥානය, එන්නතම් තර්ක ඥානය, පොතේ දැනුම සහ සුවිරු ඥාන. ඊට පස්සේ තීරණ පරිඥාව තමයි චින්තාමය ඥාන වශයෙන් සැලකෙන්නේ. ඒ කියන්නේ තීරණ වලට එන්න වෙන නැත්නම් භාවනාව කරන්න බෑ. gedirin ena පුතින පැත්තක දාන්න වෙනවා. දැන් අලුතෙන් තීරණයක් ගන්න වෙනවා ඉඳ ගන්නකොට මේකයි කරන්න ඕනේ කියලා. සක්මන් කරනකොට මේකයි කරන්න ඕනේ කියලා. ඉතින් ජීවිතේ කටයුතු කරනකොට මේකයි කරන්න ඕනේ කියලා. ඉතින් ඒක ක්‍රියාවත් කරනකොට ධර්මයේ සක්‍රිය වෙනවා. හිත යොදන්න වෙනවා. චින්තාමේ වශයෙන් තීරණ ගන්න වෙනවා Tamanට. බැරිව අපි ඊගාව අනුග්‍රහිතේ වශයෙන් තියෙන ධර්ම සාකච්ඡා අනුග්‍රහිතේට දානවා. ඊට පස්සේ යම් යම් ප්‍රමාණයකට තීන්දුව ගත්තද ඒ හේ ප්‍රමාණයට සාපේක්ෂව ප්‍රහාණයක් සිද්ධ වෙනවා. ඒක තමයි ප්‍රඥා භාවනා කියලා කියන්නේ. ඒකේ පහානරාමෝ හෝති පහානාරතෝ භාවනාරාමෝ හෝති භාවනාරතෝ. නිසා භාවනා වශයෙන් එහෙම නැත්නම් ප්‍රහාණයේ වශයෙන් අපිට මනාපයක් ඇතුළේ ටික ටික ටික ටික කැපි කැපි යන පටන් ගන්නවා. ඒ දෙකම භාවනා වැඩමුළුවකදී වෙන්න පුළුවන්. නමුත් මේ භාවනා රාමේතා භාවනා රතිය ප්‍රහාණ රාමතාවේ තා පහාණ රතිය ගෙදර ගියාට පස්සේ තම තමන් ඉන්න තැන් වලට ගියත් වෙන්නේ ඉඳ තියෙනවා අපි ඒක අපේක්ෂාත් කරනවා ඉතින් මේ සඳහා ධර්ම දේශනා වශයෙන් දේශනානුගහිත වශයෙන් සූත්‍රය ලබා දෙන්න ඕන ඒක හරියට හේංගු විතනක් කරන මිනිස්සෙක් එළවලු කොට්ටුවක් කරන මිනිස්සෙක් වෙහි කාලේ වුණත් දෛඩෝර කාලේ වුණත් ඒ අවශ්‍ය වතුරුණු ලැබිච්ච භෝගපැලේට හොයලා බලලා කියලා වතු ටිකක් දැම්මේ නැත්නම් ඒක මුල් බැහැ ගන්නකම් මුල් අඩියට බැහැ ගන්නකම් ටිකක් බාල වෙනවා. ඒක තදින් බලපානවා මල් පිපෙන එකට gedi හත ගන්න. ඒ නිසා දැන් දැන් බලලා අවශ්‍ය තැනට වතුර හිනවා වගේ. එහෙම නැත්නම් මේ නෙළපු මල් භාජනයක් බුදුන්ට පූජා කරාට පස්සේ අපි ඒකට පැන් ඉහලා පින් කරගන්නවා වගේ අපි භාවනා කරන ගමන් මේ ධර්මය මල් වට්ටියකට පැන් ඉන්නා වගේ කරන්න ඊගාවට සාකච්ඡානුගහිතය අපි මේ සීලයක පිළිපදලා බණක් අහලා භාවනා කරනකොට Tamanda තීන්දු කරගන්න බැරි නොතේරෙන කොටස් සාකච්ඡාවට අනුගහිතය දක්වමින් අපි දවල් වරුවේ කෙරුවා වගේ මේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒ වගේ හොඳට තේරෙන්න ඕනේ ප්‍රශ්න මේ මූලධර්ම ප්‍රශ්න නෙවෙයි භාවනා කරන Tamanda මතුවෙන ප්‍රශ්න අත්‍යම් ප්‍රයෝජනෙන් සලකලා කරන ප්‍රශ්න එනස අදාළ ප්‍රශ්න. ඒකට කියනවා සාකච්ඡානුගහිතය කියලා. මේ තුنين ආඩ්‍ය වෙති යෝගාවචරයා සමතනුගහිතේ විපස්සනානුගහිතේ වශයෙන් පරියන්කේදී සක්මනේදී තමන්ට ඉදිරිපත් වෙන අරමුණ ඉති ඒකාග්‍රතාවයේ පිණිස හෝ ඇත්ත ඇති හැටි දැක් කරන විපස්සනාව පිණිස හෝ යෙද වෙනවා ඒක ඉතින් යෝගාවචරයට තීන්දුව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒ යෝගාවචරයාගේ ජම්ම ගති හැටියට උපනිෂේ සම්පත් වල හැටියට පළපුරුදු වල හැටියට නතු භාවයේ ඇලියට එක්ක සමථයට අදිනවා එක්ක විපස්සනාට අදිනවා එක්ක යුගනද්දව යනවා මේකෙන් පටන් ගන්න ඒකට යන්න පුළුවන් ඒකෙන් පටන් මේක නේට පුළුවන් නැත්නම් දෙක සමසේ පවත් ගන්න පුළුවන් මේ විදිහට සමතානුග්ගහිත විපස්සනානුග්ගහිත මේ විදිහට සීලානුග්ගහිත සෝතානුග්ගහිත සකචානුග්ගහිත සමත අනුග්ගහිත විපස්සනානුග්ගහිත වශයෙන් අනුග්ගහිත පහක් ਸਰවඥ දේශනාවේ විශේෂ මඟුත්තර නිකාය පංචක නිපාතේ සඳහන් වෙලා තියෙනවා ඉතින් මේ සාධක ඉදිරිපත් කරේ අපි මේ දැන් මේ කරන වැඩේට කියන්නේ සුතානුගායිතය කියලා. එකනේ දේශා කරනවා අනිකත් අහගෙන ඉන්නවා. ඒ සුතානුගාහිතය අද ලෝකේ තියෙන බණ ක්‍රමයක් එක්ක බලනකොට මේ ධර්ම නැත්නම් භාවනා වැඩමුළුවකදී කරන සුතය එදින්දා බණ ඇහිලක් වෙන්න බෑ. ඒක පිළිබඳව ඒ ගුරුම ස්වාමීන් වහන්සේලා කියනවා එදිනෙදා අහන බණ ධර්ම භාවනා වැඩමුළුවකට විෂ වෙනවයි කියනවා. ඒක අතාරින්න ඕන. ඒක නෙමෙයි මෙතෙන්දි කරන්නේ ප්‍රායෝගික වැඩක්. ඒ ප්‍රායෝගික දෙයට අදාළ ප්‍රායෝගික දැනුමයි මේ විපස්සනා ධර්ම දේශනාවක මේ වෙලාවේදී අපි සාකච්ඡා කරගන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා ගොවිපලකට පැලවලට වතුර යොදන ගොවියා පොළවේ ජල ප්‍රමාණය වැඩි වෙලා තියේදී තව තවත් වතුර යදුවොත් මුල් ටික ගිල්ම කෑවොත් වතුරට යට වුණොත් මුල් කුණු වෙලා කොළ දාවත් නැස්ති වෙනවා. මුල් ටික පොළොව යට තියෙන්නේ කොයිය දන්නේ දැන් වතුර ඇද්ද මැදිද කියලා. ගොවිය ඔහේ වක් කරනවා. වක් කරනකොට පොළොවේ වතුර මට්ටම නැගලා මුල් අරසියුම් කීත මූල දුර්වල වුණොත් මුල් කුණු වෙලා අන්තිමට කාලයක් ගිහිලා කොළ දාවත් හේබාන. ඒ නිසා gederin ginawa ධර්ම පොඩ්ඩක් පැත්තකින් තියන්න. එහෙම නැත්නම් අපිට මේ එදිනදා අහන බණයි මේකයි පටලවා ගත්තොත් ඒ සුත අනුගහිත කියන්න හම්බ වෙන්නේ සුතයෙන් වෙලා තියෙන කරදරයක් කියදයි. සුත මේ ඥානය අවුලක් කරගන්න. චින්තාමය ඥාන අවුලක් කරගන්නවා. ඒ නිසා ඒතෙන්දී මේ බණයි ගැලපෙන්නේ මේක ගැලපෙන්නේ නැහැ කියන එක අද බෞද්ධයා සම්පූර්ණ අන්ධබන්දයි. කොච්චර දෝ බණහන ලෝකයක් අද තියෙනවා. උදේ ඉඳලා හැන්දනකම් බනහන. එච්චර බන ඇහුවත් රට නරක වෙනවා. ඒ මොකද හේතුව මේ අහන බන අදාළ වෙන්නේ නැහැ. කොටිම කියනවනේ මේ වගේ භාවනා වැඩමුළුවට ආවට පස්සේ අදාළ වෙනවා අරියාදුවට, නරකට. ඒ නිසා මෙහිදී අපි ධර්ම දේශනා ක්‍රමයක් පවත්වනවා. ඒක හරියටම දැඩි සත්කාරයකට ලෙඩෙක් දාලා බෙහෙත් දෙනට අමතරව දෙන ආහාර ටික අනික් ප්‍රස්ථාන ඔක්කොම ලෙඩේට ගැලපෙන විදිහට යනවා. ආහන්නේ වගේ මේ කරන අනුග්‍රහිතය තමයි ඇහිම හෝ දේශනා කිරීම හොඳට මතක තියාගන්න ඕනේ. ඒ යන පැල යන හැටියට මැස ගහගෙන යන දේශනා ක්‍රමයක් තියෙන. ඒ නිසා තෝරගන්නේ ඒ චරිත ශික්ෂාවට ගැලපෙන විපස්සනාකට ගැලපෙන ධර්ම දේශනා. ඒ නිසා බොහොම සීමිත සූත්‍ර ප්‍රමාණයක් ත්‍රිපිටකයෙන් අපි උකහා ගන්නවා. ඉතින් සමහරව හරීම කැමැති, හරීම අගය කරන විශේෂයෙන් බටහිර පන්නේට හිතන අය අපි මේ වගේ වැඩකට සූතානුග්‍රහිත වෙන්න සරුවච්චන් දේශිත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සූත්‍ර ගන්නවා කියන එක මේ නිසන් වයිට පමණක්ම ආවේනික දෙයක් විදිහට සමහරු සලකනවා. ඇත්තට එහෙම එකක් නැහැ. කොතනක් වගේ වෙනව ඇති. නමුත් මෙතන භාවනා කරන ගමන් ඒ භාවනාව සාධාරණීකරණය කරන්නේ ඒ භාවනා කරන්නට දැනුම දීම සඳහා සූත්‍ර පිටකෙන් සූත්‍රයක් ගත්ත නිසා මිත්‍ර බණහන ඕනම කෙනෙකුට මේ දේශනා කරන දේ ඇත්තද බොරුදෝ කියලා පොත බලලා තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න අපි මේ උද්ෘතය අද ගත්ත උද්ෘතේ ගත්තේ ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ අනුමාන සූත්‍රය කියලා සඳහන් කරලා තියෙන සූත්‍රයක. නමුත් මතක තියාගන්න මේක මේ අනුමාන සූත්‍රය සර්වඥ භාසිත එහෙම නැත්නම් ශාස්ත්‍රීය භාසිතයක් නෙවෙයි. මේක අපේ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ දේශනා කරන ලද්දක් ඒක ශ්‍රාවක භාසිතයක්. නමුත් ඒක ආදාරගෙන යනකොට කතා කරන යනකොට තේරෙයි උන්වහන්සේ කොච්චර අනුකම්පාවකින් කොච්චර ප්‍රායෝගිකව ගිහිගෙදර ඉන්න අයටත් අගාരികව අනගාരികව ඉන්න අයටත් භාවනාවේ පටන් ගත්ත අයටත් කරගෙන යන අයටත් භාවනා කරලා ලෝක සාසන සේවාවක් කරන කිනාට වුණත් හැම පැත්තෙම ගැළපෙන ධර්ම දේශනාවක් මේකේ තියෙනවා. මේ අනුමාන සූත්‍රය අනුමිනි ඥාන වශයෙන් මේක සූත්‍රය ඇතුලේ පාවිච්චි කරන වචනේ අපි සාපේක්ෂතා ඥානයක් ලබා ගන්න හදනවා අපේ තියෙන සාමාන්‍ය දැනුම. මේ සාපේක්ෂතා ඥාණයෙන් අපි තවදුරටත් විනයගරුක වෙන්නත් ධර්මයේ තව තවත් තීක්ෂණ සූක්ෂම කරන්නත් උදව් පෙනෙන නිසා මේක ඉස්සර කාලේ භික්ෂුන් වහන්සේලා අතර කෙරෙන ප්‍රාතිමෝක්ෂ දේශනාවට සමානව කිරිච්ච බවක් අතීත පොත්පත් හදාරපු යක්කඩිය පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ ඒ සමන්නේසනා සහිත සංගිබන්න පොතේ ලියලා තියෙනවා. මේ අනුමාන සූත්‍රය ඉස්සර භික්ෂුන් වහන්සේලා එකතු වෙච්චාම හරියට පෝය කරනවා වගේ මේ අනුමාන සූත්‍රයේ පොදුවේ පුද්ගලිකත් පාවිච්චි කරලා තියෙනවා. ඒක නිසා බැලුව බැලමට ඒක වෙන්නේ භික්ෂුන් වහන්සේලාගේ මේ ප්‍රාතිමෝක්ෂයක් වගේ. නමුත් සාකච්ඡා කරන්නේ හිතක පහළ වෙන කෙලෙස් වර්ගයක් නිසා කෙලෙස් පහළ වෙන ඕනම කෙනෙකුට මේ සූත්‍රේ වළංගුයි. ඕනම කෙනෙකුට දාන්න පුළුවන්. හැබැයි තාන ගැඹුරු අදි ශීල ශික්ෂාවක් මේකේ සඳහන් වෙන්නේ. ඉතින් එතකොට ඒක උපසම්පදා වෙච්චි මේ කර්මවාකින් උපසම්පදා ලැබපු අපි තේරවාදයේ සඳහන් භික්ෂුවක් කියන නමටත් ඒ වගේම ඒ භික්ෂුවගේ කෘත්‍ය කරන සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී කියන හතරවණක් පිළිසතම ඒකේ සමාන අදාළ භාවයක් තියෙනවා. කියවනකොට මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ තමන් වහන්සේත් එක්ක ඉන්න සබ්බරක්මචාරින් වහන්සේලාට භික්ෂුන් වහන්සේට ආමන්ත්‍රණය කරන නිසා යෙදිලා තියෙන බීකෝ කියන නම. නමුත් සාකච්ඡා කරන්න යන තීරේ එහෙම මේ දේශනා කරාට භික්ෂු කියලා ආමන්ත්‍රණය කරලා කාටත් වගේ පොදු එකක්. ඒක හරියට පාර්ලිමේන්තු කතාවක් කරනකොට අපි කතානායකතුමනි කියලා කතා කරාට කතා කරන්නේ කතානායකතුමාට විතරක් නෙවෙයි තමන්ගේ පක්ෂය විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඉන්න හැම මන්ත්‍රීවරුන්ටයි ගැලරියේ ඉන්න අහන්ගෙන ඔක්කොටම තමයි කතා කරන්නේ. අපි සභාවක් කතා කරනකොට සභාපතිතුමනි කියලා පටන් අරගත්තට කතා කරන්නේ සභාවට. ඒ වගේ තමයි මහා මොග්ගලණ ස්වාමීන් වහන්සේ භික්ෂුකින් නම පාවිච්චි කරනවා, ආවුසෝකින් නම පාවිච්චි කරනවා. මොකද ඒකෙන් අදහස් වෙන්නේ ඒ සභාගාරෘත්වයක් නැත්නම් පාවිච්චිච්ච සදාචාරයක්. නමුත් මම උත්සාහ කරන්නේ ඒකෙන් අපිට උපේ වික්ෂු වික්ෂුණී පාස්කෝ පාස්කා කියන හතරවණක් පිළිසෙට මේක පාවිච්චි කර ගන්න තියෙන අවස්ථාව සලකන්නයි. ඉතින් මේ පූර්විකාව කෙරුවට පස්සේ නැත්නම් මේ හඳුනා දුන්නට පස්සේ අපි අහුම්කන් දෙමු මේ මොකල්ලාන මහා ස්වාමීන් වහන්සේ කතාවට. මේ දේශනාව කරන වෙලාවේදී ඒ මොකලණ ස්වාමීන් වහන්සේ භගු රාජ්‍ය ගත කළේ මිගදාවණේ සුන්සුමාර කිරේ බිහිස කලාවණේ කියන වචන පාවිච්චි කරන බොහොම ලස්සන පැරණි තිබුණු ගම් ඒ නැත්නම් ඒ නගරය නැත්නම් මේ ඇඩ්‍රස් එක මෙහෙමයි ලියලා තියෙන්නේ මේ කාලයේ මේ භගු ජනපදයේ සුන්සුමාර කිරේ මිහිස කලාවන්නේ මේක දායේ වැඩ ඉන්න වෙලාවක. එතෙන් දිවි රැස්ස ඉන්න සංඝයා වහන්සේලාට අවත්නි කියලා ආමන්ත්‍රණය කරන මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට ඒ සංඝයා එහෙමයි ආයසුතුන් වහන්සේ කියලා පිළිවදන් අස්සනයි කියන්නේ සභාවට කියනවා කර්මාකල මට අවධානය යොමු කරන්න කියනකොට එහෙයි කියලා කියනවා. එතකොට අපි දැන් මේ sannivedane පටන් අරගත්තා. මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ දේශනා කරනවා අහුම්කම් දෙන්නා වූ ආයසුතුන් වහන්සේලා නැත්තම් ඒ හිටපු සංඝයා වහන්සේලා එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා පිළිවදන් අස්සනවා අපි. රැස්ුණාට පස්සේ වැඳලා දේශකයන් වහන්සේට වඳිනවා. ඒ ඒ වයිදි වෙන්නේ අපි වෙන වැඩ අතහැරලා මුළු හදින්ම මුළු කයින්ම ධර්මයට නතු වෙනවා. ඒ නිසා ධර්මයක් සංනිවේදනය වෙන්න ධර්මයක් සංක්‍රමණය වෙන්න මේ දේශකයා කියන දේ අට්ටිකත්වා මානසිකත්වා සබ්බං සෝත චේතසෝ සමන්නාහරිත්වා ඔහිත සෝතෝ ධම්මං සුනාති කියලා සර්වඥාන්සේ ඒකේ කලාව පෙන්වනවා දෙනවා ඒක සඳහා අට්ටිකත්වා මානසිකත්වා මේ කියන දේ අර්ථයේ තේරුම් ගන්නා සුළුව අන්‍ය විහිතව ඒ මේ මානසිකාරය නොයදා අන්‍ය විහිත නොවි මේකටම දේශනාවට මානසිකාරය යොදා මානසිකත්වා සබ්බං චේතසෝ සමන්නාරිත මුළු හදින්ම මුළු හදම ධර්මයට මුදා හැරලා ඒ කියන්නේ වමචින් අල්ලන්නෙත් නැහැ බාග හිතින් අඩල හිතින් බලන්නෙත් නැහැ මුළු හදින්ම සබ්බං චේතසෝ සමන්නාරිත ඔහිචසෝතෝ කන්නමාග නිට්‍යමාගන බණ අහනවාට කියනවා ධර්ම ගෞරවය කියලා එහෙම නැත්නම් sannivedita වෙන්නේ නැහැටි ඉතින් ඒක ඇත්තටම දෙපාර්ශවීම යුතුයකමක් මොකල්ලාන ස්වාමීන් වහන්සේ ආමන්ත්‍රණය කරන ඇවැත්නි කියලා. එතකොට මේ සීලම දෙනා වහන්සේලා එහෙමයි ඇවැත්නි කියලා මේ මොකල්ලාන ස්වාමීන්ට පිළිවදන් හස්සනවා කියලා ඒකද කියන්නේ. එහෙයි කියනවා. මෙන්න මේ දේ වුණාට පස්සේ කොහොම ලස්සන එහෙම නැත්නම් හිත්ව දින ක්‍රමයකට මොකල්ලාන ස්වාමීන් සඳහන් කරනවා එවැනි යම් කිසි කෙනෙක් යම් කිසි කෙනෙකුට පවරනවා නම් අනේ පින්නතානන් වහන්සේ අනේ උත්තමය අනේ උත්තමාවිය මගේ වැරද්දක් දැක්කොත් මට කරුණා කරලා මම මට කියලා දෙන්න මම ඔබතුමා හෝ ඔබතුමිය කියන දෙයට නැතිව මාගෙන ආන්න ලෑසි මම ඔබතුමා ඔබතුමිය සත්පුරුෂෙක් සද්ධර්මයක් කියන කෙනෙක් යහමිත්‍රෙක් විදිහට සලකන්න කැමති කියලා තමන් පවරන්න ඉඩ තියෙනවා ඒ පැවරුවාට මොකද ඒ කෙනා ඒ පැවරුමට අනුව කටයුතු කරේ නැත්තම් එහෙම නැත්තම් මේ මේ දෝවචස්ස කරන විදිහට හැසිරුණොත් අර කෙනාට පැවරුමක් තිබ්බත් එයාගේ මේ දුර්වච ගතිය නිසා එහෙම නැත්තම් ඔලමුල ගතිය නිසා අර කෙනාට උපදේශයක් දෙන්න හිතෙන්නේ නැහැ. අන්න එහෙම ධර්ම වර්ගයක් තියෙනවා අපේ හිතේ. අපි නියතමානීව යම් කිසි කෙනෙක් කියලා පවරනවා නැත්නම් ගුරු තන්හිලා සලකනවා නැත්නම් කල්යාණ මිත්‍රත්වයෙන් සලකනවා එහෙම නැත්නම් සත්පුරුෂෙක් විදිහට සලකලා කියලා කියනවා මට මම ඔබතුමාට ඔබතුමීට පවරනවා මට ගුරුවරයෙක් වෙන්න මට උපාධ්‍යයන් වහන්සේ වෙන්න මට ආචාර්ය වෙන්න මට වැරද්දක් දැක්කොත් මගේ මට කරුණා කළා කියන්නේ කියලා පැවරුම manussත්වයේ තියෙන ඉතාම නිහතමානී ගතිය. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඒක සාසනේ පණ වාගේ. යම් කිසි කෙනෙක් කාට හරි ගිහිලා කියනවනම් මට මේ ඉස්සරහට සීල් සමාධි ප්‍රඥා වඩා ගන්න ඕනේ මට කරුණා කළා මේකට මේ අර්ථය ධර්මයෙන් අනුශාසනා කරන්න මට මේ උපදෙතින්ද මම ඔබතුමාගේ සුවචිකී කර ගෝලයක් වෙන්න ලෑස්ති කියලා වගේ ඒක ලොකුම ලොකු යටහත් පහත් ගතියක සුවච ගතිය කියලා කියන්නේ. නමුත් එහෙම එයා සුවචව පැවරුවාට එයා ළඟ දුර්වච ගතිය තියෙනවා. සුවච ගතිය අනිත් පැත්ත තියෙනවා නම් අනිත් කෙනා ඒක සැරයක් දෙසරක් උපදෙtti ඊට පස්සේ තීරු ගන්නවා මේ මනසට කියලා වැඩක් නැහැ. මේ මනස යමුනිනව කලයක් වගේ උකට කොච්චර වතුරක් කළොත් වැඩක් නැහැ. ඒ නිසා එයාගේ මේ දුර්වච ගතිය නිසා නියම කල්යාණ මිත්‍ර හම්බලා නියම විදියට පැවරුවා. Taman නියතමානී වුණත් ඇතුළත තියෙන දුර්වචකතිය නිසා යාට ලැබෙන තියෙන මහා සම්පත්තිය. මහා උපජපන් ලැබිය. ඒ නිසා ඇවත්නි මේ දුර්වච ගති 18ක් මම දැකලා තියෙනවා මම මේ කියලා දෙන්න හදන්නේ. කරුණා කරලා පැවරුවට මදි ඒ දුර්වච ගති නැති කරගෙන සුවච ගති ඇති කරගන්න. එතකොට බුද්ධෝත්පාද කාලයෙන් අපිට වැඩක් වෙනවා. එතකොට අපිට manussත්වයේ වැඩක් වෙනවා. ඒකට අපිට ක්ෂණ සම්පත්තිය ලැබෙනවා. එතකොට අපිට ධර්මයේ ආශිර්වාදේ. එහෙම නැත්නම් ධර්මයේ ඒ ධර්ම ඕජාව අපිට ලැබෙනවා. සත්පුරුෂ සංසේවනය ලැබෙනවා. පැවිද්ද හරියනවා. ධර්මයේ ලැබෙනවා. එනිසා මේ දෝචස්ස සෝචස්ස කරන ධර්ම දෙක තේරුම් ගන්න තේරුම් ගන්න ගස්සන එක තමයි මේ සූත්‍රයේ අනුමාන සූත්‍රයේ තියෙන ප්‍රධාන ලක්ෂණය. ඉතින් ඒ පැවරුවත් නිහතමානී කියලා පැවරුවත් තව කෙනෙකුට උපදේශ නොදෙන්න තරම් දෝවචස්ස කරන නැත්නම් ඔලමුල ප්‍රගල්භ කියන දේ නාහන ගතිය පෙනෙන ලකුණු වලට පෙනවා අක්ඛමෝ කියලා පෙනවා කියන දෙයක් ඉවසන්නේ කියන්නේ ඉසලා පැනලා කියනවා මට කතා කරන්න ඉසලා දැනගන්න මම ඔබට පවර්ලා තිබුණාට මම ඔහොම වැරදි මං කරලා තියෙනවා කියලා අර ඉවසන කියන දේ ඉවසන සුළු ගතියක් නැහැ අපදක්කිනක් ගහයි කියන දේ බොහොම ගෞරවයෙන් බාර ගන්න පදක්කිනක් ගහයි ගතිය වෙනකොට අපදක්කිනක් ගහයි ගතිය තියෙනවා. ඒ වගේම අනුශාසනා බාර ගන්න කැමති නැහැ. ඉතින් මේතකොට එයා කලක්කුඩ වපුරෝ වගේ සරු බීජ කලක්කුඩ වපුරාට කණුමුල් ලැදෙන්නේ නැහැ වැවෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර වපුරන මනුස්සයර තේරෙනවා කල්යාණ මිත්‍යා තේන මනුස්සය අවංකව ඇවිල්ලා කිව්වට මට උපදෙස් දීපන් කියලා ඒ උපදේශ මම දෙන උපදේශ අරු බීජ කලක්කුඩු යපුරවා වගේ එයා අක්කමෝ අපද්ද අපදක්කිනක් ගාහි න අනුශාසනි අහන්නේ ඒක නිසා යාට තවදුරටත් උපදෙස් දීම නතර කරනවා ඉතින් මේකේ දරුණුම පැත්තක් තියෙනවා නිදෝචස්ස කරන්නේ දරුණුම පැත්තක් තියෙනවා ඒකට ਸਰවඥාන්සේ දෙන බරපතල දඬුවම තමයි බ්‍රහ්ම දණ්ඩය කියලා දඬුවම වල ඉහළම දඬුවම උපදෙස් දීම නතර කරනවා එහෙම තමයි ශාසනයේ තියෙන හිස ගසා දැමීම. ඒක නෙවෙයි කපණ එක තමයි ඒ මනසට උපදෙස් අනත කරනවා. ඉතින් අසත්පුරුෂයාට තියෙන හරි ෂෝක් අනේ ඉස්සර අඩවන්සයා මට එර වෙලා උපදෙස් දෙනවා දැන් කරදරයක් නෑ මට ඕන විදිහට මට පිස්සු කෙලින්න පුළුවන් කියලා අසත්පුරුෂයා ඒකට හරි කැමති. දැන් සර්වඥාන්සේ ඉන්නවා පැවට පස්සේ ඉතින් උගව දෙනෙක් කනගාටු වුණා. අනේ අපිට ඊට පස්සේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න ශාස්ත්‍රුන් වහන්සේ නැති උනායි කිය. එතකොට මේ සුබත් නම් භික්ෂුවක් ඇවිල්ලා කිව්වා මොකට දාන්නන්නේ ඔය මහා ශ්‍රමණයා හිටියනම් අර කරපම් මේක කරපම් කියනවා මේක එපයි කියලා කියනවා දැන් ශ්‍රමණයා නැහැ බය වෙන දෙයක් නැහැ දැන් අපිට ඕන විදිහට ඉන්න පුළුවන් කන්න වැඩක් නැහැ අඬලා වැඩක් නැහැ කියලා මහා ආභද්‍ර වචනයක් පාවිච්චි කරා මේ නිසාම විනයගරුක ධර්මගරුක භික්ෂුන් වහන්සේලා ධර්ම සංගායනාවක් ඇති කරා මේ වගේ අමනියෝ ශාසනය ඇතුළේවත් ඉන්නවා නම් කොච්චරක්නම් මේ දෝචස්කරණයක් දෙන මේ ධර්මයට අගෞරවයෙන් සලකලා ධර්මයේ දඬු කඳක් කරගෙන ධර්මයේ කුරුසයක් කරගෙන ඒක කරදරයක් කරගන්නවාද ධර්ම විනය දෙක එවැනි જાති වැඩෙන්නේ ඉස්සලා තමයි ඔය ධර්ම සංගායනාව කරේ. ඒකට පොතේ ඉලා තියෙන සුබද්දගේ අබද්ද්‍ර වචනේ කිය. මොකද්ද මේ මහා ශ්‍රමණයා ඉන්නකොට අපිට අර කරපම් මේක නොකරපම් කියනවා. අපි දැන් මේ ශ්‍රමණයාගේ මිදුවා. ඒ නිසා මේ වෙලාව ඇත්තටම පාටියක් දාන්න ඒ වගේ තමයි සරුවචන වහන්සේගේ සද්ධර්මයේ වික්ෂුන් වහන්සේලාගේ සීලයේ උපදේශය ලැබෙනකොට ඒක අලි කරදරයක්. එතකොට යාට පේන්නේ බුදුහාමුදුරුවෝ නැත්තම් අපේ කැමැති දෙයක් කැමැති විදිහට කරගෙන ඉන්න පුළුවන්. මේ ධර්මයේ මිම්ම නැත්තම් අපිට කැමැති දෙයක් කැමැති විදිහට කරගෙන ඉන්න පුළුවන්. මන් දිහා බලන්න වෙන අනිත් සංඝයා නැත්තම් මට ඕන දෙයක් කරගෙන ඉන්න පුළුවන්. මට ශික්ෂාපද නැත්තම් මට ඕන දෙයක් කරගෙන ඉන්න පුළුවන් කියලා ඇතුලේ මා ප්‍රගල්බ මහා මේ දෝචස්ස කරන ඔල්ලමුල අදාස් රාශියක් මනුස්ස මොලේ තියෙනවා. අන්න ඒක දැකලා තමයි මේ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ එනිම දෝචස්ස කරන අක්‍රම අපදක්කිනක් ගාහි න අනුශාසනෙන් කියන දේවල් ඇවත්නි පැවරුවට මොකද මේ ධර්ම තියෙනවා නම් උඹට කායිමත් උපදෙස් ලැබෙන්නේ නැහැ. වෙන්න ඕනේ දේ නම් උඹට පුළුවන් තරම් උපදෙස් ඉන්න ඕනේ. ඒක තමයි සරුවචන් වහන්සේ රාහුල පුංචි කුමාරයාට තිබු දෑවැද්ද. හැමදාම රාහුල කුමාරට කිව්වා හත් අවුරුදු වයසේදී හැමදාම වැලි මඩු අත ගාලා වැලි දුවතක් උඩ දාලා මට මේ වැලියට ගානට මට අනුශාසන ලැබීවා. මට මට උපදෙස් සංශාසන ලැබීවා කියලා හැමදාම නියතමානිකව පුරුදු කරා. එහෙම නැත්නම් බුදුහාමරගේ පොතා සාරිපුත්‍ර ස්වාමීන් තමයි උපාධ්‍යයන් වහන්සේ එනිසා කවුරු හරි ආව කියලා එන්න එපා අපේ තාත්තා බුදුන් මට කත තියන්න දෙන්න එපයි කියලා කියයි. මම වවිත කිව්වේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එන්න එපා. මං කියනවා අයියට කියනවා ලොක්කට කියලා කියන්නේ ඉඳී තියෙනවා. ඒ වෙනුවට පුරුදු කරේ. මොකද හැමදාම වැලි දෝතක් දාලා උපදේශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන බුදුහාමුදුරුවෝ තමන්ගේ දරුවට දීපු දායාදේ. ඔයකොල්ල එහෙම දෙනවද දරුවන්ට දායාදේ? ඕගොල්ලෝ දෙනගෙන ගැහුවොත් ගහපන්. බැන්නොත් බැන්නවා මම බලා ගන්නම් කියලා. ඉතින් අර ඌ ගිහිල්ලා වොම්බ කට තලාගෙන ගෙදර ආවට පස්සේ ඒ දෙන අවවාදී කෝකෙත් ගෙදර එන්නේ අඬ බඬු කඩාගෙන. එකම අම්මා කෙනෙක්වත් එකම තාත්තා කෙනෙක්වත් තමන්ගේ දරුවා සෝචකරනද එහෙම නැත්නම් මේ බයලජ්‍ය කරනද නැත්නම් ඉන්ද්‍රිය দমনයකට කිසිම උපදේශයක් දෙන්නේ නැහැ. දුන්නොත් එයාමයි තාත්තයි දරුවන් අතර ජනප්‍රිය වෙන්නේ නැහැ. ඒ නිසා අම්මයි තාත්තයි දරුවන්ට පීක්තෝල ගෙනත් දෙනවා. වතුරු තුවක්කු ගෙනත් දෙනවා. ඒකෙල්ල මේ සටන් උපක්‍රම පුරුදු කරගෙන නැත්නම් කම්පියුටරයක් ගෙනත් දෙනවා. මුන් ඔය පොත්තන් තද කරගෙන ඉන්නකොට අම්මට තාත්තට පිසු ගලින්න පුළුවන්. ඊට පස්සේ අරුව අන්තිමට අර ගෙනපු තුවක්කුෙන් තාත්තට තමයි පුරුදුවෙන්ද එල්ලේට ගන්නේ තාත්තා ඒක අවුත්ත තමයි. එල්ල කරලා බලන්නේ තාත්තා ඒක අවුත්තට එල්ල කරලා තමයි එල්ලේ ගන්නේ. අයි අම්මලා තාත්තා ගෙනත් දෙන්නේ. ඒ යටත් පහත් වෙන ධර්ම නෙවෙයි. සෙල්ලම් බඩුවක පවා තියෙන්නේ එහෙනම් එලිතාම එකපව තියෙන්නේ උපරිම ආයුධ උපරිම ද්වේෂය උපරිම ප්‍රතික්‍රියා කිරීම. ඒකෝට ඒ දරුවන්ට හිතා මේක තමයි ලෝකේ කියලා. මේක තමයි සාමාන්‍ය දේ. ඒ දරුවෝ සෙල්ලම් බඩුවට බොක්සින් කොට්ටේට ගන්නේ අම්මා. තාත්තුක් කොහෙල කරන්න ගන්නේ තාත්තා. මේකෙන් තමයි සෙල්ලම යන්නේ. ඉතින් කොළඹ ඉන්න ලොකු ආම්ලු කෙනෙක් කියනවා. අනේ ස්වාමීන් වහන්සේ අද දරුවෝ අම්මට තාත්තට නොසලකන එකට එකම හේතුව අම්මලා තාත්තලා අමනකම කියලා. අම්මලා තාත්තා දන්නේ නැහැ දරුවෝ ඉදිරියට හැසිරෙන්නේ නැහැ. දරුවන්ට කියලා දෙන්නේ නැහැ. ඒ නිසා ඒ දරුවන්ගෙන් මේ තරම් නපුරු දඬුවම් විඳිනවා. හැබැයි අම්මලා තාත්තට හිතා ගන්න බෑ. අයියනේ මං වදපු දරුවා, ඇඟනේ මං උගන්නපු දරුවා මට ආයුධයල කරන්නේ ඇයි ඡන්දපරස කතා වචන කතා කරන්නේ ඒ ගහන්න බයිනේ කියලා තේරෙන්නේ නැහැ මොකද පොඩි දරුවට දීලා තියෙන පොඩි කාලේ ඉඳලා මේ දේවල්. නමුත් බුදුහාමුදුරෝ ශූරෙල්ලිලා සුලංගිල්ලෙල්ලිලා බලලා ශ්‍රමණේ උඹේ හේවනේ හේවනල්ලේ තිබුරේ හේවනල්ලක් මට තපයි කියලා බුදුහාමුදුරන්ට ලේසු හොඳට ගිහිල්ලා ඇල්ලුවනේ අත. ඊට පස්සේ කිව්වා අම්මා මට කිව්වා බලංග තියෙනවා කියලා මගේ දායාදේ මට දීපන්. ආ බුදුහාමුදුර හොඳයි වරේ යන්න මම දෙන්නේ දායාදේ කියලා අනගහන කියලා පැවිදි කළා. අවවාදයක් දුන්නා රාජපුත්‍ර සාංශේ ලව්වා පැවිදි කරවලා හැමදාම දෝචස කරන ධර්මයන්තෝ සෝච කරන්නයි කියලා. ඔය එක්කෙනෙකුට මෙතන ඉන්න එක්කෙනෙකුට දරුවෙක් හම්බුනොත් අවුරුදු 7 ඉදි ගෙනියලා පැවිදි කරන්නට පැවිදි කරන්න හිතක් කප්පකට පහළ වේද? ඒක තියා අද කියනවා කතෝලික සභාවෙන් හරි කතා කරලි වරලා අපේ ආගම කොච්චර මෛත්‍රී කරුණාවද ඕගොල්ලාංගමේ සාස්තුන් වහන්සේ බුදුහාමුදුරෝ මොහොනට බබා ඉපදිච්ච දශම කෙතරින් පැනලා ගියා. ඕකද මෛත්‍රිය කියන්නේ. ඕකද කරුණාව කියන්නේ. ඒගොල්ල හත් දවසක දරුවෙක් පැවිදි කරලා ගිහිල්ලා මේ දරුවට දෑවැද්ද දෙනවයි කියලා වැඩි වතුමක් උඩ දාලා යටහත් පහත් වෙන්න ඉගෙනුවා. අපේ නන්නේ අපේ නත්තල් පප් ඇවිල්ලා ඕගොල්ලෝ පුතියන් ඉන්නකොට මේසෙකට දෙල්ලම්බඩ දාලා නෝ කොයි එක්කනද හොඳ. අපේ නත්තල් පප්පද හොඳ නැත්නම් ඕගොල්ලන්ගේ බුදු ආමතුතු. ඇත්තටම කියනවා නම් අපේ බෞද්ධයෙකුටත් ওই කතාව තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ රාහුල කුමාරට කිස් එකක් දීලා ගියා නම් එදාට ඊගේ අතරින් නැතුව ඉපදිච්ච තම බබාට කොච්චර වටිනවද? කිස් එකක් දුන්නා නම් අභිනිෂ්ක්‍රමණය කරන්න පුළුවන් වෙයි කියලා හිතනද යසෝදරාවනි? මොකද මේ බබා දෑවැද්ද ඊළඟට එනකොට ඒ දරුවා ගෙනලා පැවිදි කරන්න අත් අවුරුදු වයසේදී තමන්ගේම පුතා පැවිදි කරන්න මොන අප්පටද පුළුවන් වෙන්නේ. මං හිතන්නේ අදවත් බෞද්ධයෙකුටවත් හැදිච්ච එකකටවත් මේක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් බුදුහාමුදුරුවෝ කිව්වේ රාහුල පුංචි කුමාරයෝ කොච්චර දෝ කල්ප ගානක් බුදුහාමුදුරන් පොතෙක් වෙන්න පෙරුම් පිරුව පින තිබුණා. දින දින දයවැද්ද මෙච්චරයි සුවචවය. දුවචස්ස වෙන්න එපා. වෙන්න ඕන තරම් දේවල් සාක්ෂි කුලේ රජ වෙන්න ඉන්න රජපැටියා බුදුහාමුදුරන්ගේ පුතා සාරිපුත්‍ර සාංශගේ ගෝලයා දෝචස්ස වුණොත් ඉවරයි. වෙන්න කරුණු තියෙනවා. නමුත් සෝච කරන්නයි බුදුහාමුදුර උත්සාහ කරේ. ඉතින් ඒ වගේ උත්සාහයක් තමයි මේ අපේ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ මේ සංඝයා වහන්සේලාට ඉදිරිපත් කරන්නේ ශාසනික ඉතිහාසය නැත්නම් සංඝ සමාජයේ අම්මා වශයෙන් ආර්ය ලෝකයේට දරුවන් බිහි කරන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. සෝවන් කරවන්න. ඊට පස්සේ දරුවන් තනා වඩන සකදාගාමී අනාගාමී ආදී ඉහළ මාර්ගඵල ලබා දෙන්නේ මොග්ගල්ලාන සානස. යාර කියන තාත්තා වගේ කියලා. මේ තාත්තා දරුවන්ට කියලා දෙන දේ. අම්මයි තාත්තයි වගේ සාංශේ වදනවා. මොග්ගල්ලාන සාංශේ හදනවා. මේ හැදීමේදී ඒ සංඝහට කියනවා එවැත්නි යම් කිසි කෙනෙක් පවාරීපි චේයාවසෝ බික්කු වදන්තු මං ආයස්මන්තෝ මණී මට කියන්න මේක කියන්න කියලා කවුරු හරි පැවරුවත් ආයස්මතුනේ වචනියෝමි ආයස්මන්තෝති අනේ මට කියන දෙයක් කියන්න කියලා කිව්වත් එයා ළඟ දෝචස්ස ධර්ම තියෙනවා නම් අක්‍රමෝ අපදක්ෂිනංගහයි න අනුශාසනෙ කියලා ඒ උපදෙස් දෙන එකට දෙන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා මම උඹලට කියලා දෙනවා එහෙම පවරුවත් උපදෙස් නොදෙන්න හේතු වෙන දෝචස්ස කරන ධර්ම ටිකක් තියෙනවා. ආන්න ඒ ටික මේ කියන්න හදන්නේ කියලා අර සංඝයාට මේ දෝචස්ස කරන කියන සන්දර්භයේ කාරණාව මූලිකම තේමාව වශයෙන් පෙන්නනවා අනුමාන සූත්‍රයේ. ඒකට වෙලා ඒ ස්වාමීන් වහන්සේ එක එක ඒ දෝචස කරන ධර්ම 18ක් පෙන්නනවා. ඒකෙදී අපි මේ පිටසක දැනගැනීම සඳහා කියන්න ඕනේ අපි 87 වෙනි භාවනා වැඩමුළුවේදී මේ සූත්‍රය හඳුන්වා දීලා මූලික කරුණු හතරක් අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. ඒකෙදිත් ඔය කියන මේ පසුබිම ඔය කියන නිදාන අපි සාකච්ඡා කළා. ඉතින් යම් කිසි කෙනෙකුට මේ සූත්‍රය පිළිබඳ පූර්ණ හදාරීමක් හදන්න ඕන කියලා හිතෙනවනම් මේටි ඉස්සෙල්ලා වැඩමුළුවේ 87 වෙනි වැඩමුළුවෙත් අපි ඒ කියපු කාරණා වලට අවධානය යොමු කිරීම සඳහායි මම මේ මතක් කිරීම කරන්නේ. ඒකෙදී ඒ මොකලන් ශාසයේ ප්‍රධාන දෝෂස කරන ධර්ම හතරක් පාපිච්චතා පළවෙනි එක, අත්ුක්කසන පරවම්බන දෙවෙනි එක, කෝදනෝ හේති කෝදා විභූතෝ ක්‍රෝධ කරන ගතිය කෝදනෝ හේති කෝධ හේතු උපනාහි ක්‍රෝධේ නිසා ඇතිවෙනා වූ බද්ධ වෛරේ ඔන්න කාරණා හතර අපි ගෙවම් කරලා තියෙනවා ඉතින් සමහර විටක ඒ කාරණාවල සාකච්ඡා කරපු කරුණු බලපානවා ඇති අද අපි ඉස්සරහට ගත්ත පුණජපරම් ආවසෝ බේකු කෝදනෝ හෝති කෝද හේතු අபிසංගී කියන වචනෙට ඇවත්නි මේ ශාසනයේ යම් භික්ෂුවක් ක්‍රෝධ කරන සුළු වන්නේද ක්‍රෝධ කරන සුළු බව නිසා ගැටුම් ඇති කරගන්නේද එවැනි කෙනා කාට හරි කියලා වැඳලා කිව්වත් මට උපදෙස් දීපන් කියලා ඒ ගුණවතා මෙයාට උපදෙස් දෙන්න පෙළඹෙන්නේ නැහැ. මෙයාගේ තියෙන මේ ක්‍රෝධ කරන ගතිය නිසා. මෙයාගේ තියෙන මේ ගැටෙන ගතිය නිසා. ඒ නිසා මෙයාට දෝචස්ස කරන ගතියක් එනවා. උපදෙස් ඉල්ලුවත් නොදෙන ගතියකටපත් වෙනවා. ඒ දෝවචස්ස කරන ධර්මයේ යම් කිසි කෙනෙක් ළඟ තියෙනවනම් අර උපදේශ ඉල්ලපු එක්කනට ඒක පිළ අප්‍රිය අමනාප වෙනවා. ඇවිල්ලා අනේ මට උපදේශ දෙන්න කියලා කිව්වත් යමක් කියලා දෙන්න හිතෙන්නේ නැහැ. මොකද එයා ක්‍රෝධ කරනවා. හැම දෙයකම ද්වේෂපචාරිතයක් ක්‍රෝධ හේතු අபிසංගී මොනවා කිව්වත් ගැටයක්. කිසිම දෙයක් කියන දෙයක් අහගෙන ඉන්න කැමති නැහැ. ඒකට එකට එක කියනවා එහෙම නැත්නම් ගැටෙනවා. ඉතින් එතකොට ඒ සිත මේ සත්පුරුෂයාට ඒ ගුරුවරට ඒ උපාධ්‍යයන් වංශයට මෙයා කරේ අප්‍රියමනාප ගතියක් ඇති වෙනවා. ඒක නිසා කෙනෙක් හිතන්න කියනවා අනුමිනී ඥානේදා. ඒක තමයි අනුමාන සූත්‍රය කියලා මේකට කියන්නේ. දැන් මයි ළඟට කවුරු හරි ඇවිල්ලා පත්කඩේලා තුන් සැරයක් වන්දනා කළා කියනවා. අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මගේ උපාධ්‍යයන් වහන්සේ වෙන්න, මට ආචාර්යන් වහන්සේ වෙන්න, මට කල්යාණ මිත්‍රයන් වහන්සේ වෙන්න, මට කමට අහනක් දෙන්න, මට ගුරුතන් ලීලා කටයුතු කරන්න එහෙම කල්පිත කරන්න කිව්වට ඒ මොනවා හරි වැඩක් කියන්න කිව්වහම නැත්තම් උපදේශයක් දෙන්න ගියාම එයා ක්‍රෝධ කරනවා. එයා ඒකට ගැටුම් ඇති කරනවා නම් මට ඒ කෙලියා කෙරෙහි අප්‍රියමනාපයක් හත ගන්නවා. ඒක දැනට මම දන්න දෙයක්. ඒක සාමාන්‍ය බුද්ධිය. අනේ එහෙමනම් අනුමින ඥානය කියන්නේ මේ කල්පනා කරන මම තව කෙනෙක් ළඟට ගිහිල්ලා පැවරුවත් මට වැඩිය හොඳ කෙනෙක් ළඟට ගිහිල්ලා අනේ මට උපදේශයක් දෙන්න මම මේම බරපතල වැඩ කරගෙන යන කෙනෙක් මට කවුරුවත් ගුරුවරයෙක් ඕනේ දෙන්න කියලා මම පැවරුවත් මගේ ළඟත් යම් හේකින් කෝධ කරන ගතිය තියෙනවනම් ඒක නෑ කියන්න බෑනේ තියෙනවනේ කෝධ හේතු අபிසංගී ගැටුම් ඇති කරන තත්ත්වයක් තියෙනවා මම අර කෙනාට අප්‍රියමනාපුණා වගේ මමත් ඒ සම්බන්ධ වෙන එකත් එක්ක අප්‍රියමනාව තත්ත්වයට මාවපත් වෙනවා මොකද හිත වැඩ කරන්නේ එකම චිත්ත නියාමයකට මට යම් ආකාරයකට යම් කිසි කෙනෙක් කෝධ හේතු කෝධනෝ කෝධ හේතු අபிසංගී කියන විදිහට ක්‍රෝධ කරන ක්‍රෝධ නිසා ගැටුම් කරන දෙනෙක් මට එපා වෙනවා. ඒ වගේම මගේ හිතේ යම් ක්‍රෝධයක් තියෙනවා නම් මගේ හිතේ යම් ක්‍රෝධ ගතිය නිසා ගැටුම් ඇති වෙන ගතියක් තියෙනවා නම් මම අන්‍ය ලෝකයට මේ තරමටම අප්‍රිය වෙනවා. මේ තරමට අමනාප වෙනවා. අනේ ඒ නිසා මම යම් වෙලාවක ගැටුමක් ඇති නොකෙරේවා එහෙම නැත්නම් න කෝදනෝ භවිෂාමි න කෝද හේතු අபிසංගී කියලා හිතක් උපදවා ගන්නට කියලා සාරිප මහා මොග්ගලන් සංසේ සඳහන් කරනවා. උඹට යම් කිසි කෙනෙක් ක්‍රෝධ නිසා ක්‍රෝධ අபிසංගී ගතිය නිසා එපා වෙනවාද? ඒ වගේම තමයි උඹ ළඟත් ක්‍රෝධයක් තියෙනවනම් උඹ ළඟත් ක්‍රෝධය නිසා ගැටෙන ගතියක් තියෙනවා උඹත් අනික් මිනිසුන්ට ඒ තාලෙටම එපා ඒ තාලෙටම අමනාප වෙනවා. ඒක නිසා Tamanට අනුන් ගැන අමනාප වෙන තාලෙන් ඒ පිළිඹුවෙන් ඒ දර්ශනයෙම Tamanට හිතා ගන්න ඕනේ මට මේ ආයි පිළිඹුව මේ ද්වේෂයක් නැක් මට අප්‍රියමනාප වුණේ යාළඟ තියෙන ක්‍රෝධ ගතිය නිසානේ. යාගේ තියෙන ක්‍රෝධය නිසා ගැටෙන ගතිය නිසානේ. මට පුළුවන් ද මයි ළඟ ක්‍රෝධේ නැහැ කියන්නේ. මට පුළුවන් ද මයි ළඟ ගැටෙන ගතිය නැහැ කියන්නේ. එහෙමනම් දැනගනින් ඔබ කොච්චර ලස්සන සුදු ඇඳගෙන සුදු වැලි මඩුවක සක්මන් කරත් සීල් අරගෙන ඒකටත් උඹට වෙලාවක නන්නාඳුන කෙනෙක් ක්‍රෝධ කරන්න ඉඩ තියෙනවා. හිතා ගන්න බැරි තැනෙන් උඹට අභූත චෝදනා එන්න ඉඩ තියෙනවා. ඔබ හිතන්නේ නම් ඔබ බොහොම සිල්වන්තෙක්, සිල් දෙති ඇඳගෙන ඉන්නේ, පැලිමලුවක ඉන්නේ, පූජනීය ස්ථානයක ඉන්නේ. මගෙන් නම් දැන දැන කාටවත් මොනක්වත් වැරදිලා නැහැ. නමුත් ඔබ හිතේ තියෙනවා නම් යම් ක්‍රෝධයක්, ඔබ හිතේ තියෙනවා යම් ගැටෙන ගතියක්, ඔබ දැනගත්තත් නොදැනගත්තත් ඒ ක්‍රෝධය ක්‍රියාවෙන් වචනයෙන් හෙළි වෙනවා. ඒ හෙළිවීම නිසා කොච්චර දෝ සත්පුරුෂය ප්‍රමාණයක් ඔබ කෙරේ අප්‍රියමනාව ගතිය ඇති කරගන්නවා. නිසා උඹට මේ දෙන උපදේශයේ මේ අනුමිනි ඥාණයෙන් සංසන්දනාත්මක ඥාණයෙන් අනුමාන ඥාණයෙන් මේකට කියනවා ණය විපස්සනාව කියලා කියනවා ආකාර පරිවිතක්ක කියනවා මේකට කියනවා තර්කයේ තර්කය කියලා එහෙම නැත්නම් හේතු කරුණු දැක්වීම කියන මේ අනුමිනි ඥාණයෙන් Taman තේරුම් ගන්න ඕනේ නිසා මම මේ මිනිස්සු මට දක්වන මේ ගති නිසා යා මට උපදෙස් දීපන් කිව්වත් උපදෙස් දෙන්න මට හිතෙන්නේ නැහැ මට අප්‍රිය යමනාපයයි. ඒ මොකද හේතු ක්‍රෝධහ කෝධ හේතු අபிසංගය නිසා මාතුලත් ක්‍රෝධය තියෙනවා නම් මාතුලත් ක්‍රෝධය නිසා ගැටුම තියෙනවා නම් මම ඒක නැති කරගන්න ඕනේ කියන මෙන්න මේ චිත්ත ක්ෂණය මේ ක්ෂණ මාත්‍රාව තමයි නිවනට හේතු වෙන්නේ. වෙන විදිහකට කියන්න පුළුවන් මේ සූත්‍රයේ තියෙන ඉදිරියක් හෝ වෙන ගමනක් හෝ තමන්ට උවමනාවක් ඇති උනේ නැත්නම් කවදාකවත් ඒ ගුණේ තමන්ට පිටවන්න බෑ. ඒකට කියනවා කුසල ඡන්දේ කියලා. අපි ළඟ තියෙන සද්දා කාලික කාම ඡන්දේනේ. මේ තණ්හා මාන දිච්චි වඩන එකනේ. ඒ වෙනුවට අපි මම කෙනෙකුට පවරන්නත් ඕනේ. අනේ මට අර්ථය දැනගන්න අනුශාසනා කරන්න කියලා ඊට පස්සේ මම මගේ ළඟ යම් ක්‍රෝධයක් තියෙනවා මගේ ළඟ යම් ක්‍රෝධ හේතුවෙන් හටගත්ත ගැටුමක් තියෙනවා ඒක නැතිකරන්න ඕනේ කියන මේ හැඟීම මට තියලා තියෙන විදිහට නිවනටත් වඩා වටිනවා. එච්චරයි සාසනය කියන්නේ. ඒක කොච්චර මගේ ගුරුවරයා කිව්වත් කොච්චර මට නීතියෙන් කිව්වත් කොච්චර මාව බය කරත් මගේ හිතේ ඒක ඇති වෙලා නැත්තම් ඔය මුණින් නපුවක් කලකදීට වතුරක් කරා වගේ කදාකත් මයි ගුණයක් ඇති වෙනසක් ඇති වෙන්නේ මගේ හැබැයි වෙනසක් වෙන්න මට ඉස්සල්ලාම මේ නිවන් දැකලා නෙමෙයි අනුමාන ඥාණයෙන් තේරෙන්න ඕනේ මා වෙතේ ණයට මට අප්‍රියමනාපකම් පහළ වෙන්න හේතුවක් වෙනවා නම් ක්‍රෝධය සහ ඒ කෙනාගේ ක්‍රෝධ හේතුවෙන් ඇති වෙන මේ අபிසංගී ගතිය මාතුලත් ක්‍රෝධයේ තියෙන තාක් මාතුලත් ගැටුම තියෙන තාක් මට හිතා ගන්න බැරි පිටසකට මාව දැනටමත් අප්‍රිය වෙලා. මට හිතා ගන්න බැරි දැම අමනාප වෙලා. මට හිතා ගන්න බැරි තැනකින් මට චෝදනා එනවා. හිතා ගන්න බැරි තැනකින් මට මේ ක්‍රෝධය නිසා දැවිලි තැවිලි එනවා. මම කොච්චර වසංගන්න හිතාන ගියත් ඇත්තටම ඒ පුද්ගලයාට මම ක්‍රෝධ නොකලත් මේ අනුමාන ඥාණයෙන් අනවිඥාණයෙන් ණය හේතුයෙන් තර්ක හේතුයෙන් ණය විපස්සනාවේ තේරෙනවා මාළක මේක තියෙන කය නිසා මට මේක මේ න කෝද හේ න කෝදනෝ න කෝද හේතු අபிසංගීති චිත්තං උපාදේ තබ්බා මේක ඇති කර ගන්න ඕනේ මට වටිනා බුද්ධ ශාසනයක් ලැබිලා තියෙනවා වටිනා මනුෂ්‍යාත්ම භාවයක් ලැබිලා තියෙනවා මට වටිනා ක්ෂණ සම්පත්තියක් ලැබිලා තියෙනවා මට ලැබුණා කල්යාණ මිත්‍රාශ්‍රයක් ලැබිලා තියෙනවා සද්ධර්මයක් ඇහෙන ඕනනම් පැවිදින්නත් පුළුවන් අන්නේ එවැනි වටිනා දුර්ලභ අවස්ථා හම් වෙච්ච වෙලාවේ මම හිතක් උපදවා ගන්න ඕනේ. බෑ කියලා හිතන්න නරකයි. මේ කෝදේ මග අරින්න ඕනේ. අයින් කරන්න ඕනේ. ඡේ කරන්න ඕනේ. වැය කරන්න ඕනේ. නිරෝධ කරන්න. මේ කෝද හේතු අபிසංගයේ කියන මේ ගැටුම ප්‍රතික්‍රියා කරන ගතිය, එකට එක කියන ගතිය, එකට එක කරන ගතිය මම නැති කරන්න ඕනේ. බෑ කියලා හිතන්න එපා. දැන් බෑ කියලා හිතුවොත් ඔබට අකමැති තැන් වලදී හිතා ගන්න බැරි තැන් වලදී දුක් කරදරේ. චෝදනයි. ඒ මොකද මේ ක්‍රෝධේ හිතේ තියෙන තාක්කල් මේ චිත්ත නියාමේ වැඩ කරනවා. මෙන්න මේ විදිහට ඒ අනුමිනි ඥානයක් හරහා ලෝකයේ තියෙන ලෝක ධර්මයක් හරහා Tamanට මම මේක හදා ගන්න ඕන නැත්නම් මේ දෝවචස්ස කරන ගතිය අයින් කරලා සුවච ගතියක් මට ඇතිකරන්න නම් මා කෙරේ කවුරුත් අනුකම්පාවෙන් ආදරෙන් උපදෙස් දෙන බවට පත් වෙන්න නම් මා ළඟ මේ ක්‍රෝධ සහ ක්‍රෝධ හේතු අபிසංගී කියන ගතිය නැති කිරීමේ චිත හිත ඡන්දය කැමැත්ත අදිෂ්ඨානේ චේතනාව පහළ වෙනවා මේකේ කිනාට පහළුනේ නැත්නම් ඔය කොච්චර රජේ විවස්ථා වෙනස් කරත් කොච්චර අහල පහල ඉන්න අය කෙවිතක් කරන අරමනසට තැළුවත් හිතේට දැම්මත් අච්චු කෙරුවත් කවදාකවත් මේ මනසක වෙනසක් වෙන්නේ නැහැ උඩ බාහිරේ මේ පය බර වාහයට පිටි කරායා බේත් බඳින්න තේ හරියන්නේ නැහැ ඒ මනසට ඇතිකරන්න නම් හොඳට මතක තියෙන්න තියාන ඉන්න ක්‍රෝධ වෙච්ච මිනිසෙකුට මේ බණ කියන්න එපා. වැඩක් වෙන්නේ නැහැ. ක්‍රෝධයෙන් ඉස්සල බණ කියන්න. උදාහරණයක් වශයෙන් කියනවා බීපු මිනිසෙකුට බණ කියලා වැඩක් නැහැ. විමර්ශන බණ කියන්න ඕනේ බොණ්ඩ ඉස්සර වෙලා. නිදාගත්තට පස්සේ නැලවිලි කපි කියලා වැඩක් නැහැ. නැලවිලි කපි කියන්න ඕනේ නිදාගන්න ඉස්සර වෙලා. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ ශාරි මොග්ගලණ ස්වාමීන් වහන්සේ කියන්නේ කිසිම පසුබිමක් ඇති වෙලා නෙවෙයි. දැන් අපි අනුන්ට කෝදේ ගැන බණ කියන්න හදන ඌට 84ට නැගපු වෙලාවක. එචු ඕ කොම්බකට රෙවට වෙන්න අයිනෝ. බණක්වත් එපා නරක තැන කියන්නේ. ඒකෙන් කරන්නේ බණටත් අගෞරව කිරීමෙන් ධර්ම අගෞරවයක් සිද්ධ වෙනවා. බුදුහාමරට නිග්‍රහ වෙනවා. අර මනුස්සයාට පත් වෙච්ච කවරට වතුර දැම්මා වගේ චොෆ් ගාලා පිච්චිලා. මේ අපිට පුළුවන්කමක් තියනවාද මේ මහා සාරිපුත්‍ර ස්වාමීන් දේශනා කරා වගේ සර්වචනසේ දේශනා වගේ පිළිසක් එක්තු කරලා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපි ඔක්කොම මේක ඇලියවත් කරන මිනිස්සු. ඒක පැතුරු පුතියන්නේ අපිට මේ චේතු ඵලයක් හෝ චේතුඵල සමාපත්තියක් ඕනේ. ඕක ඕනකම මේ කුටු පුටු රත් කරලා කුචෙන් රත් කරලා විතරක් හරියන්නේ නැහැ. ඉඳගෙන හිටියට තට මැව්වට ඒක හරියන්නේ නැහැ. ඒකෙන් විතරක්. ඒකට අමතරව ගොඩාක් වැඩ තියෙනවා. ඒ ජීවිතේ අපි මනුස්සයෙක් එක්ක සම්බන්ධ වෙනවා. ගහකොළත් එක්ක සම්බන්ධ සතාදාරු පැත්තක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙන හැම වෙලාවකම අර පරියංකයක ඉන්නකොට වගේ නෑ අපේ කෙලෙස් ඇවිස්සෙනවනේ. අපේ කෙලෙස් ගැටෙනවනේ. අන්නේ ගැටෙන වෙලාවේදී ඉව්ව මගහරලා ඒ ගැටුනේ උගේ වැරද්ද නිසා ඌ තමයි මට මාව ඇවිස්සුවේ කියලා අනුන්ගේ දොස් දෙන ආත්ම ධර්මයක් නෙමෙයි බුදුහාමර සඳහන් කරන්නේ පර්යංකේ විතරක් ඉඳලා ඉතින්දා ජීවිතයේ එන ගැටුම් පිටිබඳව නොසලකා ඉඳලා නිවන් දකින්න බෑ. අපි මේ නිවන කඩින් සාප්පියෙන් අරගෙන ඉන්ජෙක්ෂන් එකකින් ඔපරේෂන් එකකින් නැත්නම් සුරු එක දාලා බෙල්ල එල්ලා ගන්න එකක් නෙවෙයි. එදිනදා කරන හැම වැඩකදීම මේ ක්‍රෝධය, ක්‍රෝධ හේතු අபிසංගී කියන මේ ගැටුම අනුන්ගේ දකින්නවා නම් ඒක ලොකු ජයග්‍රහණයක්. එකක් කියදැයි සතුටුනත් අකමැතුනත් තව කෙනෙක් ක්‍රෝධ හේතු කියලා හිතෙනවා නම් තව කෙනෙකු ක්‍රෝධ හේතුවෙන් ගැටෙනවයි කියනවන එක තේරෙන එකත් ඉන්නටත් අනිවාර්යම ක්‍රෝධය තියෙන නිසයි ඌට ඒක තේරෙන්නේ. එයාට ක්‍රෝධ හේතු ගැටෙන නිසයි අනුන්ගේ වැරද්ද Tamanට තේරෙන්නේ. ඒක නිසා කවදාකවත් අපිට අනුන්ගේ වැරද්දක් දකින්න දකින්න බෑ Taman ළඟ නැති. ඒ නිසා කටුකුරුන් දෙසෝන් දෙලියට තියෙනවා. I can't see any mistake in others that I have not done myself කියලා. අනුන්ගේ වැරද්දක් දකින්නෙම ඒ වැරද්ද තමයි ළඟ තියෙන නිසා. නැත්තම් කවදාකවත් ඒක වැරද්දක් වෙන්නේ නැහැ. මේ ලෝකෙට අපි රිංගලා ඒක වැරද්දක් වශයෙන් දකින්නම් අපි ළඟ හැබැයි මම වැරද්ද කිරුවට මම සමාව දෙන්නේ. හැබැයි ඌ වැරද්ද කිරුවොත් නම් ඉසකස දාන්න ඕන. ඌ සාවිත ගෙනියන්න. ඌට නඩුකාරව දාලා අච්චු කරන්න මට මට පොඩ්ඩ සමා වෙන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් මගේ සාධාන්නේ මගේ නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ මෙන්න මේ හේතුව නැතිකරණ්ඩයි ඊටාම සූක්ෂමව හරියටම ඇනේට මිටියෙන් ගහනා වගේ ලස්සනට කතාව ගෙනල්ලා මොක්කලන් සාංශي සඳහන් කරලා තියෙනවා නකෝදනෝ භවිස්සාමි නකෝදෝ අபிසංගීති චිත්තං උපාදේ තබ්බා. ඉතින් මේකේ ප්‍රශ්නේ මේකයි. අපි ජීවත් වෙන ලෝකේ තියෙන ගොඩාක් දේව ධර්මයි. දිව්‍යනාංශේ ලෝකේ තීන්දු කරලා තියෙනවා දිව්‍යනාංශය තමයි මගේ ඔක්කොම තීන්දු කරන්නේ ඒ නිසා මට ක්‍රෝධ නොවේවා කියලා හිතුවට මට නම් මේ ජීවිතේ ක්‍රෝධය නැති කරන්න බෑ කියන පරාජිත හැඟීම දේවවාදී අදහස් ආගම අදහනන් වගේම බෞද්ධයන් තුලත් එකසේ හිතේ වැදිලා ඉවරයි. මම ওই ක්‍රෝධය නැති කරන්න ඕන තැනකට මම කොහොමද කරන්නේ මට නම් බෑ. ක්‍රෝධය නිසා ගැටුව මට නැති කරන්න බෑ කියන ඒ දෙයයන්ට මේක බාර දෙන ගතිය බෞද්ධයා තුලත් හීනමානයේ තුල හරියට මැටි අමු මැටි අනපු මැටි කොටකට හෙල්ලකින් තමයි යන්න වගේ ඒ හිතේ කහ වැදලා ඉවරයි මට මේ ජීවිතේ කෝඩේ නැති කරන්න බෑ ඒ නිසායි අපි මේ අනුන්ගේ කෝඩේ නැති කරන්න කොන්තරත් ගන්න අනුන් හදන්න කොන්තරත් ගන්නේ මට නම් මේ කරගන්න බෑ කියන අමනකම මතයි තුච්ඡකම මතයි ඉච්ඡාකංගත්තේ මතයි පරාජිත හැඟීම් මතයි එනිසා යම් කිසි කෙනෙක් මට කෝඩේ නැති කරන්න බෑ කියන ඒ පරාජිත හැඟීමෙන් එක්කන අනුන්ගේ ක්‍රෝධය නැති කරන්න කැතපට ගහගෙන කිවිටි අතට අරගෙන වීවත් හදාගෙන තටමන තටමිල්ල දිහා බලනකොට බත් කාලා නෙවෙයි hina කාලා ජීවත් වෙන උවන් අද ලෝකේ ඕනම කෙනෙක් උත්සාහ වෙනවා නම් බලන්න කාකැලි තරහන එක නතර කරන්න ක්‍රෝධය නරකට ඌට ඉඳගෙන ඉන්න බැරි තරම් පස්සට දින තරම් කෝදෙරි දින කාට තමයි ඔය ආයෙවිලා තියෙන්නේ. ඒක මං ජීවිතේ පුරාම දැකපු එකක්. තමන්ගේ කෝපය නැති කරන්න යම් කෙනෙකු උත්සාහ කරනවා නම් ඒ අදිෂ්ඨානයක් කරන් තියනවා නම් නකෝදන භවිෂාමි නකෝද කුතු කෝද හේතු අபிසංගීන ති චිත්තං උප්පාදේ තමයි හැම වෙලාවෙම පරිසං වෙනවා මට අනුන්ගේ කෝපය නැති කිරිට තබා මට මගේ කෝපය දකලා මුණ දෙන්නවත් බෑ ඒක නැති කරන්න ඕන කියන චිත්තුප්පාදේවත් ඇති කරන්න අපිට බෑ ඒ තරමටම බයයි අපි ඒ තරම අපි හිතනවා කෝපේ මේ තරම්ම බූවල්ලෙක් වගේ මම නිකන් ඇමිතිල්ලෙක් මම කොහොමද ක්‍රෝධය නැති කරන්නේ මම කොහොමද ගැටුම නැති කරන්නේ කියලා අපි පරාජිත හැඟුමකින් ඉන්නවනම් උන්දලාට මොන නිවනක්ද උන්දලාට මොන සීලයක්ද උන්දලාට මොන ප්‍රගතියක්ද මේ ස්වාමීන් වහන්සේ කිසිදේත්ම කියන්නේ මේකට මේ මහත කෙනෙක් වෙන්න ඕන ගෑනු කෙනෙක් වෙන්න ඕන පැවිදිලා ඉන්න ඕන අරක තියෙන්න ඕන මේකද නැහැ පොතුවේ කියනවා බට තේරෙනවා නම් උඹෙන් උපදේශය ඉල්ලුවත් තව කෙනෙක් ගාව කෝද හේතු කෝද හේතු උපසාන අභිදංගී තිනොට උඹට ඉපා වෙනවා තේරෙනවා නම් උඹට හිතක් ඇති කරගන්නයි මම මේ උපදේශය දෙන්නේ අනේ මගේ ළඟත් ක්‍රෝධය තියෙනවා නම් මගේ ළඟත් ක්‍රෝධ හේතු ගැටුමක් තියෙනවා නම් මමත් අනුන්ට ඉපා වෙනවා මම ක්‍රෝධය නැති කරන්න ඕනේ මම ක්‍රෝධය නිසා ඇති වෙන ගැටුම නැති කරන්න ඕනේ කියලා කිසිම සුදුසුකමක් இல்லන්නේ මාගේ මහා මුගල්ලාන ස්වාමීන් වහන්සේ නමුත් අපි කිසි කෙනෙක් මේ පරිේශෙන්ට ඒ ඒ ජොබ් එකට ඇප්ලිකේෂන් එකක්වත් දාන්න අපි එතන අපි නුසුදුසු කියලා. අපි එතන කෝදේ නම් තියෙනවා තමයි කොහොමනම් හිතන්නද ක්‍රෝධ නැති ජීවිතයක්. ගැටුමක් නැති ජීවිතයක් කියලා භාවනා කරන්න පෙළඹෙන්නේ නැහැ. සීලයකට පෙළඹෙන්නේ නැහැ. අර රැල්ල යන තැනට රැල්ලට අහු වෙලා අමනකම් කර කර ඒ රැළේ ඉන්න ඉන්න හරියක් අමනියෝනේ. ඒගොල්ලෝ කියනවා අනේ මොන ක්‍රෝධේ නැති කිරිල්ලක්ද ඒක කරන්න බෑ. අපි ඒ නිසා ටිකක් කාගේ බුලත් මල්ලේ කිල්ලෝටක් තියෙනවා කිල්ලෝට කොයි එකේ තුණු තියෙනවා. ඒ නිසා අපි ඔක්කොටම ක්‍රෝධේ තියෙනවා. උඹ මගේ ගාපම් මම මේ ගා ගන්නම් කියලා පිට කහගෙන ජීවත් වෙන ජීවිතයක්. අදිෂ්ඨාන චිත්තක්ෂණයක් හෝ ඒ චිත්තුප්පාදේ හෝ ඇති කරන්න පුළුවන් නම් මේ මොක්කලන් ස්වාමීන් වහන්සේ දෙන ආරාධනාව අනුව මම මේ ක්‍රෝධේ නැති කරන්න හිතක් උපදවනවා. ඕදෙන්ස ඇතින ගැටුම නැති කරන චේතක් උපදිනවා කියලා එයාට විතරයි හික්මීමක් කියන එකක් තියෙනවා. එයාට විතරයි වීර්ය කරන්න පුළුවන් වෙන්නේ අධිකුසලයකට යන්න පුළුවන් වෙන්නේ ප්‍රතිපදාවට යන්න පුළුවන් වෙන්නේ කෙලෙස් කපන්න පුළුවන් වෙන්නේ ආශ්‍රය කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍රයකින් අපි මේකට සාධකයක් ගත්තොත් ජානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි න අජානතෝ න අපස්සතෝ කාට හරි තේරෙනවා නම් මලඟ ක්‍රෝධය තියෙනවා ක්‍රෝධය තියෙන නිසා මම මට අනුන් අප්‍රිය යමනාපයි නම් මලඟ ක්‍රෝධය නිසා මාත් අනුන්ට අප්‍රිය යමනාපයයි මෙන්න මේක දකින්න කෙනාට විතරයි ක්‍රෝධය කපන්න පුළුවන් ඒක දන්න කෙනාට විතරයි ක්‍රෝධය කපන්න පුළුවන් ඒක කියනවනේ මට නම් ක්‍රෝධේ නෑ කියලා මයි ළඟ නම් ගැටුම නැහැ කියලා ඌ අමු පිස්සෙක් ඌ පිස්සන් කොටුවක දාලා සනීප කරන්න බැරි ලෙඩෙක්. මම කාටවත් කියන්න බෑ. නෑ මේක තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. මේක දරුවෙක් වෙන්න, මිනිස්සෙක් වෙන්න, ගෑණියෙක් වෙන්න, මිනිහෙක් වෙන්න, පැවිද්දෙක් වෙන්න, උපදෙක් වෙන්න, ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් දැන් ඉදිරියට යන පියවර මොකද්ද? මොකද්ද ආදි සීලය කියලා කියන්නේ? මොකද්ද ආදි චිත්ත භාවනා කියන්නේ? මොකද්ද ආදි ප්‍රඥා භාවනා කියන්නේ? මම හිතක් උපදවනවා. නකෝදනෝ හේතු හෝතු නොකෝධ හේතු අபிසංගී මම ක්‍රෝධේ නැති කිරීමට හිතක් උපදවනවා ඊට පස්සේ වායමි තබ්බා අන්නේ චන්දං ජනේති කැමැත්ත ඇති උනාට පස්සේ වායමි තබ්බා මොකටද වායමි තබ්බන් කියන්නේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්ණාති පතා සතර සම්‍යක් ප්‍රදන් වීර්ය ගැන කතා කරනකොට සර්වචන් වහන්සේ සඳහන් කරනවා ඉස්සල්ලාම කරන්න ඕනේ දේ ඒක බෞද්ධයාට අමතක වෙලා ගොඩාක් කල් දැන්. ඉස්සෙල්ලාම කරන්න ඕනේ නෝපන්න කුසල් නොයිපද වීම පිණිස කැමැත්තක් ඇති කරන්න. චන්දං ජනේති. නැත්නම් චිත්තං උපාදේති කියන්නේ තෝකටම. වායමති. ඒකට යා වෑයමක් කරන්න ඕන. නිකම්ම නිකං නකෝපණී තම්බික්ක වෙචිත් ඉච්ඡේවපත්තබ්බං කියලා දෙනවා. කැමැති පමණින් ඒක වෙන්නේ නැහැ. හැබැයි කැමැත්තට කොහොමඩක් කරන්න බෑ. මේ කියන්නේ සද්ධාව නෙවෙයි. මේක සද්ධාව මේරිච්ච මට්ටමක්. මේකට කියන කුසල ඡන්දය කියලා. එහෙම නැත්නම් කාමච්ඡන්දේ තියෙන කුසල ඡන්දේ. මොකටද? මයිලඟ ක්‍රෝධය තියෙනවා, ක්‍රෝධය නිසා ගැටුම තියෙනවා. මම මේක නැති කිරීමට කුසල ඡන්දයක් පාල කරගන්නවා. මේ ඡන්ද මූලික අවිකෝ සබ්බේ ධම්මා. මෙන්න මේ කුසල ඡන්දයෙන් තමයි මහාන සියලු ධර්මයන් හට ගන්න පටන් ගන්න. ප්‍රශ්නේ තියෙන්නේ අපිට එහෙම අවංකව හිතක් උපදවන්න පුළුවන්ද කුසල ඡන්දයක් පාල කරන්න පුළුවන්. බැරි නම් මේ කරන කිසිම ප්‍රයත්නකින් අබමල් රේණුක දිනුවක් ලබන්න බෑ. ඒක නිසා බලන්න ඕන තමන්ගේ පපුවට තට්ටු කරලා ක්‍රෝධේ මයිලක නැහැ කියලා මම සුද්ධවන්තෙක් වෙන්න හදනවාද? ගැටුමක් මයිලක නැහැ කියලා මම සුද්ධවන්තෙක් වෙන්න හදනවාද? මේ ඔක්කොම මට ගැටුම තියෙන අල්ලපගෙද මනුස්සයා හින්දායි කියලා අපි චෝදනා කරනවාද? නැත්නම් මයිලඟත් ක්‍රෝධේ තියෙනවා. මයිලඟත් ගැටුම තියෙනවා. අනේ ඉතින් මං කොහොමද මේ අමුදරුවන් රකින්න, ගෙවල් දොර රකින්න, පස්පව් කරන, දස කුසල් කරන මම කෙසේනම් ක්‍රෝධය ක්‍රෝධේ නැති කරන්දෝ කියලා හිතක්වත් චිත්තුප්පාද මට්ටමකවත් පහල කරගන්න බැරි නම් අපායේ දොර සම්පූර්ණ ඇරලාදී. කිසිම බාධාවක් නැහැ. හක් ගාලා හෙලකින් පල්ලකට දැකනවත් නැවගේ ඔළුව පල්ලට තියලා කකුල් දෙක උඩ තියලා බක් ගාලා දපක් ගාලා කියලා වැටෙන්නේ. යම රජුරන් කකුල් දෙක ගාවට ආපුවම ආ ආයෙත් ආවද කියලා. මේ සැරේ ආවේ Nissan වයන්ටත් ගිහිල්ලාද කියලා ආයි. ඒකෙදිවත් කොට කියලා දුන්නේ නැත්නම් මේ පාඩම කියලා ආයි. දැන් ජීවිතේ යනකොට උඹ ගියේ මේ ඉල්ලා මනුසාත්ම භාවයක් අරගෙන අංග පුලාවක් ඇති බුද්ධෝත්පාද කාලයක ලැබෙන්නේ උඩ දුන්නනේ. දැන් මොකටද ආපහු? අනේ යම රජුරන් වහන්සේ මට මේ ක්‍රෝධය නැති කරන්න ක්‍රෝධ හේතු විනාශ වෙන ගැටුමකට කියන චිත්තුප්පාදයක් අත් උපදවා ගන්න බැරි වුණානේ ආයෙත් ඔය කියන යම යම පල්ලෙකට ඇවිල්ලා මේක ගිනියලා මොකට කරන්න ඕන ටික කරපක් කියලා. ඉතින් ඔළුවෙන් හිටවනකොට පැහෙන වතුරේ මේ ලෝදිය ඇලියක නැත්නම් පුණිලක් ගාලා අරකොල බම්බු ගහන්නා වගේ වක් කරනවා ලෝදිය. එතකොට අඬනවා අයියෝ මේ මේ නිසන් වනේ ඉඳද්දිවත් මේක මට ඇහුන්නේ නැහැ නේ. ලංකාවේ ඉඳද්දිවත් මේක ඇහුණා නම් මේ ලෝදිය පොණ්ඩ වෙන්නේ නැහැ නේ කියලා. දැන් හිතන්න කල්පනා කරලා මට මේ ක්‍රෝධේ නැති කරන්න ඕනේ. ක්‍රෝධේ නිසා වෙන මේ අභිසංගය කියන මේ ගැටුම නැති කරන්න ඕනේ චිත්තෝත්පාදයක් ඇති කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඡන්දං ජනේති වායමති. ඊට පස්සේ තමයි මෙහා විරියං ආරභති වායමිතබ්බං. ඊට පස්සේ ඡන්දං ජනේති වායම විරියං ආරභ. ඊට පස්සේ වීර්ය කරනවා මෙයා මම දැන් ටිකක් දන්නවා බන තව මේක ගැන හොයන්න ඕන. තව ක්‍රෝධේනවා කටයුතු කරන්න. කරලා කරලා කරලා අඩු ගන්න ක්ෂණ මාත්‍ර වශයෙන් තදංග වශයෙන් මගේ චිත්ත ප්‍රවෘත්තිය ක්‍රෝධේ නැති ප්‍රතික්‍රියා නැති චිත්තක්ෂණයකට උරගා බලන්න ඕනේ කියලා චන්දඤ්ජනේටි වායමති විරියං ආරභතිය දන්නවා අනිත ඔක්කොමලා ක්‍රෝධේ පැත්තට යන්නේ අනිත ඔක්කොමලා පාහි අතට හොයියා අනිත ඔක්කොලා රැල්ලට අහුවිලා රැල්ලට අහුවිලා තියෙන මම අදිෂ්ඨානයක් ගන්නවා මේ තරම්ම මේ අමන ලෝකේ කෘතඥ ලෝකේ එක චිත්තක්ෂණයක් ක්‍රෝධේ නැති ක්‍රෝධ නිසා උපනායේ අபிසංගේ නැති හිතක් ඇති කරගන්න වෑයමක් කරනවා. චිත්තම් පක්කන්නාදී. ඒකෝ තමයි යට හිත දැඩි කරගන්න පුළුවන් වෙන්නේ. මේක නිකන් ඉඳලා රැයට කාලා උදේලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. රැයට නොකා භාවනා කරන්න. මේ වෙලාව හරි ඉඳලා දවසේ එක චිත්තක්ෂණයක් හෝ ක්‍රෝධේ නැතුව ප්‍රතික්‍රියා නැතුව ඉන්න චිත්තම් පක්කන්නාදී. මේ පක්කන්නාදී කියන එකේ තමයි අපේ ප්‍රතිශක්තිය වැඩෙන්නේ. අපේ වීරත්වය වැඩෙන්නේ. අපේ හැකියාවන් වැඩෙන්නේ. අපේ මනසේ වැහිලා තියෙන පළාතවල විවෘත වෙලා මේ සඳහා ක්‍රම සහ විදි එන්නේ හුදු ඡන්දය ඇති කරගත්තට නෙමෙයි. හුදු වෑයමෙන් නෙමෙයි. හොඳ විරියන් ආරම්භත නෙමෙයි. චිත්තම් පග්ගන්නාද. චිත්ත දැඩි කරගන්නවද උඩු තල්ලේ ඇට තල්ල තියලා තද කරලා දිව උඩු තල්ලේ තියලා හිර කරලා කීලෙන් දාඩිය දමද්දී චිත්ත දැඩි කරගන්න. එහෙම නැත්නම් මේ ක්‍රෝධය අපි ළඟට ඇවිල්ලා නිකන් හොලොක් පොලොක් ගාලා ඉනවල උඹත් එහෙමද නිකන් මම නැති ලෝකයක් වන්න ඕම් බලපන් උඹට මං තද කරන හැටි කියලා ක්‍රෝධය ඊළඟට කුප්පන. ක්‍රෝධය නිකන් වැඩ කරන්නේ රිමෝට් කන්ට්‍රෝල් එකක් වගේ ඒ පොත්තම තද කරන මේන් තද වෙලා. අර ඇහිනා වෙනකොට මෙයාට තද වෙනවා. අර මොනවා හරි කරනකොට මෙහි තද වෙලා ඉවරයි. ඉතින් අල්ලපුගෙද මිනිහා දන්නවා අපිට ක්‍රෝධය ඇති කරන්න හැටි. ඉතින් අපි දොස් කියනවා මේ අල්ලපුගෙද මිනිස්සු බොත්තම් තද කරන හින්දානේ මට තද වෙන්නේ. එයාගේ රිමෝට් කෝන්ට් එක අයින් කරලා දෙන්න බැරිද මට? මගේ තදවීම නැත කරන්න. මේ සියලු විග්‍රහයන්නේ මේ ආත්ම සංකල්පය යටතේ. බුදුරජාණන්සේ සඳහන් කරන උඹට ක්‍රෝධය එන්නේ අල්ලවගේ දෙවිණ නිසාවත් UNP ආණ්ඩුව තිබ්බ නිසාවත් ශ්‍රී ලංකා ආණ්ඩුව තිබ්බ නිසාවත් වර්ෂා ඍතු නිසාවත් මුසුන් ඍතු නිසාවත් පඨවි ආපෝ තේජෝ වායු නිසාවත් නේ උඹ ළඟ මේ ක්‍රෝධය කියන චෛතසිකය ඇතුලේ තියෙන තාකල් ඕන කෙනෙකුට බෝ කුප්පන්න පුළුවන්. උඹ කුප්පයා. බුදුහාමරනේ තෝ කුප්පයා කියලා. වයින්කොට වයින් තෝ කුප්පයි කියලා. මොකටද කුප්පයි කියන්නේ? කුප්පයි කියන්නේ පොඩි දෙයක් කිපෙන. ඉතින් ඒ ගුණේ තියෙනවා නම් උඩ කුප්පන එක පොඩි එකගේ සන්තෝෂයක්. නිකන් කෝලිත්තමක් කරුවාන් තද. ඉතින් එතකොට තේරුම් ගන්න උගේ නෙමෙයි වැරද්ද තියෙන්නේ මයි ළඟයි. මම මේක නැති කරන්න උත්සාහ කරනවා. ඒ චිත්තම් පක් ගන්නාති කියලා Taman ළඟ මෙතෙක් නොකල නොයෙදු ක්‍රමසහවිදි හොයලා තද වෙන්නේ නැතුව ඉන්න ගන්න ප්‍රයත්නය උත්සාහ කෙරුවේ නැත්නම් අපි ලද්දායිලා මැරෙනකම්ම හිතනවා කවදාකවත් මට කෝප නොවි ඉන්න බෑ කියලා. ඉන්න පුළුවන් බව තේරෙන මේ චිත්තම්පක් ගන්නාති කියනවා. ඊට පස්සේ තමයි පදන් වීදී ඉන්න පටන් ගන්න. එයා දන්නවා අනික කාටවත් බෑ. උන්ට බෑ. බෑ බෑ බෑ බෑ බෑ. මට පුළුවන්. මම කරනවා. ආන පදන් වීදී එනවා. ඒ ඇමරිකාවේදී කරලා තියෙන ওই මයින්ඩ්ෆුල්නස් රිසර්ච් එකක්. ඒකෙදි කියලා තියෙන අවුරුදු 4 පන්තිය 4 වසර ළමයින්ට මතක් කරලා කිව්වලු දැන් ටීචර් නැති වෙලා ඒගොල්ලෝ රණ්ඩු කරනවා, පැන්සලින් අයින්නවා, විරිත් කරනවා. ඉතින් පොඩි උන්ගේ ප්‍රශ්න තියෙනවනේ. ඉතින් මේ පරිශන කරන අයට ළමයින්ට කිව්වලු අල්ලපු සීට් එකේ ඉන්න එකනා නැත්තම් ළඟ ඉන්න එකනා ඔයාට කොනිටනවා පැන්සලෙන් අයිනවා කියනවා විනිත්තනවා ඒකට කේන්ති ගන්සන්න හදනවා. ඉතින් ඒක ළමා ළමයින්ගේ ඇත්තටම සමාජයේ හඳුනා ගැනීම වැදගත් අංශයක් ඒක. කට්ටිය පිළිසක්ක කියනකොට. ඉතින් මේ කට්ටිය කියනවා ඔයාට කේන්ති ගියොත් ඔයා පරාදයි. ඉච්චරයි. කවුරු හරි ඇවිල්ලාට කෝලිත්තම් කරනකොට ඔයාට කේන්ති ගියොත් ඔයා පරාදයි. ඉතින් ලබන සමානෙත් ඇවිල්ලා කියනවා. ඊගා සමානෙත් ඇවිල්ලා කියනවා අනික් මිනිස්සු ආව අවසන්න පුළුවන්. ඇවිස්සුනොත් ඔයා පරාදයි. ඉතින් මේක අවුරුදු දෙකක් විතර මේ පරිශ්‍රණය කෙරුවට පස්සේ තේරුණාලු සමහර ළමයි මේ පණිවිඩය අරගෙන අනික් කට්ටිය අර අනික් කට්ටියට වගේ මේ ළමයට සෝලිද ඇටෙනවා කේන්ති ගන්නවා කොණිත් වෙනවා විරිත් වෙනවා මේ ළමයට කේන්තියක් නැහැ අර දීපු පණිවිඩය නිසා පස්සේ පන්ති ළමයින්ට ප්‍රශ්නාවලියක් දීලා අර අවුරුදු දෙකේම වැඩසටහනේ මේ කටයුතු ප්‍රතිචාරය අරගෙන තියෙනවා අපි වට ඉස්ලාම් දර්ශනයේ පණිවිඩය දුන්නා එදා ඉඳලා මෙච්චර කාලයක් මතක් කරලා තියෙනවා කාට හරි මේ සම්බන්ධයෙන් අත්දැකීමක් තියනවාද කොහොමද අත්දකින්නේ මෙහෙම දෙයක් අත්ව මොකද කරන්නේ මෙහෙම සත්‍යයක් ආවත් මොකද ඉන්නේ ප්‍රශ්නාවලිය දැම්මට පස්සේ බැලුවල 100ට ගාණක් ළමයි හරියටම පණිවිඩය අල්ලලා ඊටසේ කෙල්ලෙක් කතා කරලා කියලා දෙනවා මේ ප්‍රශ්න වලට හොඳට තේරෙනවා දැන් මේ අපි වැඩි හිටියාට උගන්වුවේ ඔයාට පුළුවන් ද ඔයාගේ වට්ටමේ ඉන්න කෙනෙකුට මේ පණිවිඩය දෙන්න මේට වැඩිය දක්ෂ ක්‍රමයක් හෝ කෙටි ක්‍රමයක් හෝ නැත්නම් ඔයාට කිව්වොත් ඔයාගේ පන්තියේ තව කෙනෙකුට මේ පාඩම දෙන්න කියලා ඔයා කොහොමද දෙන්නේ ඉතින් ළමයි කවල බොරු වැඩ කරන්න යන්න එපා. ගන්න එක ගන්නවා බැරි කාට බෑ. මේක දෙන්න බෑ. කිසිම ක්‍රමයක් හදන්න බෑ මේ. ඊට පස්සේ කවල එහෙම කියන්න එපා. දැන් අපි උත්සාහ කරලා නෑට කෙරලා දුන්නේ. තව ඇල්ලුවානේ. ඉතින් මට ඇල්ලුවා ඇල්ලුවා එච්චරයි. මම ළඟ ඉන්න එකට ඇල්ලලා නෑ කරන්න දෙයක් නෑ. මම කතා කරන්න එපා. ඕක ඒ ජම්මේ කරන්න බෑ. ඉතින් තුන්වෙනි හැරේට යාප්පෙලා කවල එහෙම නෙවෙයි. මට උපමාවක් උත්සාහයක් ක්‍රමයක් විදියක් කල්පනා කරන්න බැරිද කියලා. ඊට පස්සේ තමයි කිව්වලු මම දන්නේ මම උත්සාහ කරන්නම් මම දන්නේ හරියයිද කියලා. මට කවුරු හරි කොනිටනකොට මට තමයි විරිටනකොට මට කවුරු කොඩිත්තම් කරනකොට මම එයාගේ හිත දිහා බලනවා මට පේනවා කැළඹිච්ච බවක්. එයාගේ හිත ඇතුලේ විශාල පෙරලි තියෙන විලක් මට පේනවා. මගේ හිත බලනකොට මට පේන්නේ නිවිච්ච විලක්. ඉතින් මම උත්සාහ කරනවා කැළඹිච්ච විලේ ජල තරංග මගේ විලට නොඑන්න මම උත්සාහ කරනවා. එච්චරයි. මට මේ කවුද කරන්නේ ගෑණියෙක්ද පිරිමියෙක්ද මගේ වැරද්දකටද එයාගේ වැරද්ද මට වැඩන්නේ මට පේනවා එයාගේ හිත කලමිලා මගේ හිත කලමිලා නැහැ මගේ හිත still for us fool කැලේක තියෙන නිශ්චල විලා එයාගේ හිත කලමිලා මට තියෙන එකම දක්ෂකම මගේ සත්පුරුෂකම මගේ හැදියාව තමයි මේ කලමිල මයි ළඟට ගන්න තියෙන්නේ මේට වැඩි කියන්න ක්‍රමයක් මම හිතන්නේ බුදුහාමුදුරන්වත් තියෙනවා කියලා. මෙච්චර තමයි තියෙන ක්‍රමය. අපිට වෙලා තියෙන්නේ එයා එහෙ උත්සාහ කරනකොට මේ තද වෙලා ඉවරයි. ඒ නිසා කුප්පගතිය කියලා කියනවා. ඉතින් ඒ ළමයාගේ මේ ප්‍රකාශය නිසා ඒගොල්ලේ කරපු මුළු සමීක්ෂණේ වටිනාකමක් තියෙනවා. හැබැයි තාමත් නිරීක්ෂණේ තියෙනවා නැත්නම් නිගමනයේ තියෙනවා මේක කියලා දුන්නට පස්සේ තේරුම් ගන්න පුළුවන් කර්ම ශක්තියක් තියෙනවා 50කට විතර අනික් කටියට කොච්චර තේරුම් කරත් තේරෙන්නේ ඒ ඒ කටියේ මනස ලෑස්ති නෑ මේකට. ඒගොල්ලෝ ඒ පරිශන කෙරුවට හරියන්නේ නැත්නම් ප්‍රගතියක් ලබන්නේ නැහැ. සමහරු ජම්මෙන්ම ගෙනත් තියෙනවා. නිසි බුද්ධෝත්පාද කාලේ ලැබුණා. නිසි මනුස්සාත් භාවය ලැබුණා. නිසි ක්ෂණ සම්පත්තිය ලැබුණා. නිසි සත්පුරුෂාශය ලැබුණා. නිසි ධර්මය ඇහෙනකොට එයා චිත්තං උප්පාදේති වායමති විරියං ආරබති චිත්තං පක්කන්නාති පදාති. අනික් කෙනා කියනවා බෑ බෑ බෑ බෑ බෑ. ඌට බුදුහාමුදුර පාල්මත් බෑ. බුදුහාමුදුරේ පාල විලක් බොහොම සුළු ගාණක් නේ. නිවන් දැක්කේ. මොකද අනිගොල්ල පටන් ගන්න උඩ කියන්නේ බුදුහාමුදුර ඒකට විපදිච්ච එක නා මොග්ගලන් සංසේ ඒකට විපදිච්ච එක නා හාරිපුත් සංසේ ඒකට මම එහෙමද මම මේ පවුල් කන මනුස්සෙක් මම සතුම් මන්න මනුස්සෙක් මට බෑ ඉතින් වදී කාටද පුළුවන් නේ පුළුවන් කියන්නේ බෑම තමයි. මෙතන එහෙම කුහුවල් වෙච්ච හේ කීයක් තියෙනවද කියලා මට හිතා ගන්න බෑ. මෙතන ඉන්න උගෝ දෙනෙක් හිතන්නේ කොච්චර ඔබ වහන්සේ කිව්වත් ඔබ වහන්සන් ඉන්න ආරණ්‍ය ගත වෙලා පැවිදි වෙලා කවුරු හරි තම්බලා දෙන බතක් කාලා ජොලියේ ඉන්න කෙනානේ අපිට එහෙමද අපිට අම්බ කරන්නත් ඕන ඕ ටයිම් කරන්න ඕනේ දරුව හදන්නත් ඕනේ වදන්නත් ඕනේ අපිට වැඩ තියෙනකොට තද වෙන්නේ නැතුණම් බෑ කියලා. හොඳයි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න මරණයෙන් පස්සේ යම රජු ඉස්සරහට වැටුණාට පස්සේ කියලා ඒ තොපි 88 වෙනි රිට්‍රීට් එකකට ගිහිල්ලාද ආවේ කියලා. ඒ මොකද අර චිත්තං උප්පාදේති කියන එකවත් බෑ. වායමතිත් බෑ. මිතියන් ආරපති චිත්තම් පක් ගන්නහට කියනවා ඒක නට අදාළම නෑ. ඒ නිසා හොඳට බලන්න අපි මේ වැඩසටහනකට එනකොට අපි වෙනස් වෙන්න කැමතිද? අපිට පුළුවන් ද ක්‍රෝධය කියන එක නරකයි. නරකුණත් මයිලක තියෙනවා. මම උත්සාහයක් ගන්නවා මේ ක්‍රෝධය නැති කිරීමට. හිතක් පහල කරනවා. ක්‍රෝධය නිසා ප්‍රතික්‍රියා නොකිරීමට. මෙන්න මේ හිත පහල වෙච්ච එකනට මේ පළවෙනි උපදේශේ මම දැන් මෙතන ඉන්නවා කියන ඒ චිත්තක්ෂණේ ක්‍රෝධේ නෑ කියලා ලියලා අස්සම් කරලා දෙන්න පුළුවන්. යම් චිත්තක්ෂණයක යෝගාවචරේ සිල් අරගෙන අත්පය හොදාගෙන සීතල වෙලා ඇවිල්ලා වාඩි වෙලා මූලික කමඨාන මතක් කරගෙන මේ ඉඳගෙන ඉන්න බව මම දැන් මෙතන ඉන්නවා කියන දේෙන් පටන් ගන්න ඕන කියලා එක චිත්තක්ෂණයක් මුළු පැයටම පහල කරගත්තා නම් මම දැන් මෙතන ඉන්නවයි කියලා ඒ චිත්තක්ෂණේ ක්‍රෝධේ නෑ රාගේ නෑ මොහේ නෑ ඉන්සාර චිත්තං උපාදේති වායමති විරියං ආරභති කියන එකට මේ එක චිත්තක්ෂණය මුළු සංසාරේ කියන මහා ගල්පරවතයක හැලලා අරපු කුළුගෙඩියක් වගේ පැලිරක් යනවා මට පුළුවන්. මම කරා. මේ චිත්තක්ෂණේ ක්‍රෝධේ නැහැ. මේ චිත්තක්ෂණේ ප්‍රතික්‍රියාව නැහැ. මේක සමාදන් වුණා නම් මම කියනවා 88 වෙනි චිත් පැටසටහන සාර්ථකයි. මේ දේ තේරුම් අරගෙන මේක සමාදන් වෙන්න පුළුවන් නම් මට එක චිත්තක්ෂණයක ඉන්න ඉරියව්වේ ඉන්න පුළුවන්. මම දන්නවා ඒක. ඒ වෙලාවේ ක්‍රෝධේ නැහැ. ඒ වෙලාවේ ක්‍රෝධ නිසා උපසංගී නැහැ. ඊට පස්සේ යාට තේරෙනවා නම් මේක ඇතුලේ ඉන්න වෙලාවේදී චික වේලාවක් මේක පුරුදු වෙලා ඒක ලොකු දක්ෂකමක්. පුරුදු ළමෙක් ඇතුළේ තියෙන ආශ්වාස ප්‍රශ්වාස ආශ්වාසල ආශ්වාසය දකින්න ප්‍රශ්වාසල ප්‍රශ්වාසය දකින්නයි කියලා. එයාට සමාදම් වෙන්න පුළුවන් නම් අඩේ මේ ආශ්වාසය ආශ්වාස වශයෙන් නන් වෙලා නෑනේ ක්‍රෝධේ. ප්‍රශ්වාසය වශයෙන් ප්‍රශ්වාස වෙලා ඇති වෙනද ක්‍රෝධේ නෑ කියලා. මොක්කල්ලාන ස්වාංශේ පුදුම ලස්සන විදිහට ඒක සඳහන් කරනවා මේ හිතට වෑයමක් ගත්තට පස්සේ යාට තේරෙනවා නම් දැම්මට අසවල් චිත්තක්ෂණේ ක්‍රෝධේ හෝ ක්‍රෝධ නිසා උපසංගී නැහැ කියලා යාට ප්‍රීති ප්‍රමෝදයක් පහළ වෙනවා කියලා. බුදුබණක් ඇහුවා බුදුබණ ක්‍රියාත්මක කරා මම්ම සාක්ෂි වෙනවා මට මේ මේ චිත්තක්ෂණවල ක්‍රෝධේ නැහැ එතකොට එන ප්‍රීතිය ඒ ප්‍රමෝදය විහාතබ්බං වැඩි කරපං ඒකට ජීවත්වයන් අහෝරත්තං සික්කිතබ්බං රාත්‍රී දවල් උත්සාහ කරපං අර ක්‍රෝධ නැති රෝධේ නිසා උපසංගිනති චිත්තක්ෂණයට මට අම්මට අප්පා මට දීපු 10000ට වැඩියි මම මෙච්චර කල් ගත කරපු ජීවිතේ සංසාර කරපු ලොකුම පිංකම කියලා ඒ අහෝරත්තං විහාතබ්බං අහෝරත්තං සික්කිතබ්බං කියන විදිහට මේ මේක තමයි ලොකුම කුසලයේ කියලා තේරුම් ගත්තොත් අපි හිතමු යම් වෙලාවක මේ චිත්තං උප්පාදේති කියන එක නිවනටත් වැඩිය ලොකු එකක් කියලා මම කිව්වා කලින් මේ වෙලාවේදී මේ ප්‍රීති ප්‍රමෝදය කිසිම සීමාවක් නැහැ මේ ප්‍රීති ප්‍රමෝදය අපි ලබන්නේ කිසි කෙනෙක් පරද්දලා නෙවෙයි අපිට ලැබිච්ච නිතරම ජයක් මේක සඳහා බුදුරජාන් වහන්සේ දකින්නේ නෑ මෙයා බාලෙක් මෙයා වැඩි මාල්ලෙක් මෙයා නාකියෙක් මෙයා පැවිද්දෙක් මෙයා පැවිදි නැති කෙනෙක් මෙයා ගෑණියෙක් මෙයා පිරිමියෙක් කියලා. මේක manussකමත් එක්ක බැඳිලා අපි මේ දැනටමත් උපේලා තියෙන වටිනා ක්ෂණ සම්පත්තිය. මේක සමාදම් වෙන්නේ නැති අමනයට කියන පුතඥයයි කියලා. මේක සමාදම් වෙන්න කැමැතිවත් නෑ යා. මොකද චිත්තං උප්පාදේති කියන මට්ටමටත් එයා කැමති නැහැ. යම් කිසි කෙනෙක් සමාදන් වුණා නම් එතන ඉඳලාම බුද්ධ පුත්‍රයෙක් වෙනවා. එතන ඉඳලාම බුද්ධ දුහිතකාවක් වෙනවා. යා මුළු ජීවිතේම සකස් කරගන්න ලෑස්ති වෙනවා. මේ ක්‍රෝධ සහ ක්‍රෝධ නිසායන උපසංගී තමයි ජම්මෙන් මට ආපු දෙය. මම අද ඉඳලා උත්සාහ කරනවා ඒ ලක්ෂිකුත් එකක් චිත්තක්ෂණවල එක චිත්තක්ෂණයක් නැත්නම් සති මාත්‍රාවක් එක ලේසියක්. මට මේකේ ක්‍රෝධේ නෑ මට මේ ක්‍රෝධේ නිසා ද්වේෂේ නෑ කියන අදහස ඇති කරගෙන මේ උපේපු චිත්තක්ෂණේ ඊගාව චිත්තක්ෂණයට ගෙනියන එක ඊගාව චිත්තක්ෂණයට ගෙනියන එක තමයි අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මාන නෝඋපාදාය චන්දං ජනේති වායමති විරියං ආරවසි චිත්තම් පග්ගන්නාසි පදාති ඉතින් දේශනාව හමාර කරමින් මම කියන්න කැමති අපි විදිහට තාම මේ ඊගාවට උපදින චිත්තක්ෂණේ ඒකාන්තේම පිරිසුදුයි මේ චිත්තක්ෂණයේ තියෙන ක්‍රෝධයයි ද්වේෂයයි මෝහයයි තමයි අරක කෙලසන්. කෙලසන් නැති වෙන්න ඉදිරියට ඉදිරියපත් වෙන මේ නිර්මල චිත්තක්ෂණය මේ නික්‍රේෂී චිත්තක්ෂණයට ප්‍රමෝද හිතකින් ප්‍රීති හිතකින් මගේ එකම પરමාර්ථය වෙන්න ඕනේ මේ අපි සාකච්ඡා කරන මේ කෝධනෝ හෝති කෝධ හේතු උපසංගී කියන එක නොයෙන්ද සාදර වෙන්න ඔච්චරයි මෛත්‍රී කියන්නේ. තටමතනෝ උදේ ඉඳලා හැන්දෑනකම් ගායනා කරන එක නෙවෙයි. ඒකට මෛත්‍රී වෙනවනම් මේ මෛත්‍රී එතකොටම තමයි ලැබෙනවනේ ඊගා චිත්තක්ෂණේ මම ප්‍රමෝදයි. ඊගා චිත්තක්ෂණේ මම ප්‍රීති. එnde ende ende මේක කස කැවුනට පස්සේ මේ සැරේ ගියාට පස්සේ තී බුදුම සාංශ කියනවා මට විස්තර කරන්න තේරෙන්නේ මේ සතිය එක දිගට වැඩෙනකොට අපිට වැඩෙන කුසලතා අපිට වැඩෙන ප්‍රභාවය අපිට වැඩෙන පින හිතා ගන්න. ඒක වැල් පොලී සීමාවටත් එහයින් ගිහලා වැටෙනවා. ඒ නිසා යම් තැනක මේ බීජ පැලකලා මේ ප්‍රමෝ ක්‍රෝධේ සහ ක්‍රෝධ හේතු නිසා අභිසංගි වෙනුවට ප්‍රමෝද ප්‍රීති පහල කරන මේ වෙනස මේ බීජ පළ කරගත්තට පස්සේ ඒ යෝගාවචර තියෙන අර කලින් කිව්වර හේඟු කිය වගේ මේක අර්ශ කරගන්න එකයි. මේ ඇති කරගත්ත උපයාගත්ත මේ චිත්තක්ෂණය උපා උපේන සම්පත්‍ය උපයාගත්ත මේ සම්පත්‍ය ආරක්ක සම්පත්‍යක් බවට පත් කරන එකයි. ඒකයි Brahmacharya ජීවිතය කියන්නේ. අපි මේ වැඩමුළුවකදී ආරක්ෂක සම්පත්තිය ගැන එච්චර වැඩිදුරට කිවිසුම් ගහන්න යන්නෙත් නෑ කතා කරන්නේ. මේ මේක පැල කරලා දුන්නොත් උත්හාන සම්පදාව දුන්නොත් අපිට බලතැකි වූ අසත්පුරුෂීද්ද සත්පුරුෂීද්ද යෝගාවචරීද්ද අයෝගාවචරීද්ද සද්ධර්මයේද අසද්ධර්මයේ කරන්නේ ඒතියෙද්දි ඒක නතර කරලා ආයෙත්තරකක් අවුලට ගිහිලා කක්ක ගන්න යනවනම් ඉතින් එයා කරගන්න දේ නේද ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් මේ උපදින චිත්තක්ෂණේ වැඩි වෙන ආකාරයට ටික ටික දියුණු වෙන ආකාරයට භාවිත වෙන ආකාරයට බහුලීකృత වෙන ආකාරයට කටයුතු කරනවා නම් ඒක තමයි ඒ කෙනාට සාසනයට කරන්න තියෙන ලොකුම සේවය. ඒ වගේම සාසනෙන් යාත් ලැබෙන ලොකුම සේවය. ඒකට දෙවන්නේක් සම්බන්ධ නැහැ. ඒකට වෙන කිසිම බාහිර සාධකයක් සම්බන්ධ නැහැ. හරියට මේ අනුමිනි ඥාණයට දාලා මේ සමාජ ගැතුම හරහා තියෙන ක්‍රෝධේසා ක්‍රෝධ නිසා ඇති වෙන ගැටුම තේරුම් ගත්තොත් ඕන තරම් සාධක තියෙනවා. මාළු මාකට් එකෙත් තියෙනවා, පන්සලෙත් තියෙනවා, පල්ලියෙත් තියෙනවා. මොකද හැම තැනම ගැටුමක්. භාවනා මධ්‍යස්ථානවල ගැටුම් වෙන ලෝකෙ කොහෙවත් නැහැ. භාවනා මධ්‍යස්ථාන මේක භයානකම රෝගේ තියෙන. මොකද මේගොල්ලෝ අයියලා අක්කලානේ. අපි අපි අපි භාවනා කරන කට්ටිය. අන්නේ පලාතේ යන්න බෑ, හොස්ටල් ළඟින් මැත යන්න බෑ, අද වෙනවා. මොකද මයි මයි ජීවිතේ වැඩි හරියක් ගත වෙලා තියෙන්නේ වාසනාවට වන්දනේ අවාසනාවට දන්නේ භාවනා මධ්‍යස්ථාන. මොකෙදි මට පේන මේ භාවනා කරන අය විතර කෝධ හේතු සහ කෝධ හේතු අபிසංගී මාළු මාකට එකේ නැහැ. මාළු මරණමින් සුගාවක් නැහැ. භාවනාකාරී අතර අං ඇවිල්ලා තියෙනවා. කරුණාකරලා ඒ නිසා මේක මතුවෙනකොට අනී මට ක්‍රෝධේ නැහැ කියලා නම් මට කියන්න එන්න එපා. මේ පරිේශන කරගන්න වට්ටමටවත් මට ක්‍රෝධය හොයාගන්න බෑ මට මට දෙන්න කලන් දෙකක් කියලා ක්‍රෝධය මේ පරිේශයෙන්ද කියලා මට කියන්නේ ඊට මම ගොඩාක් භාවනා මධ්‍යස්ථාන ඉඳලා තියෙනවා. ඕගොල්ලෝ හැරෙනකොට මට තේරෙනවා මේ ක්‍රෝධය නිසායි මේ ක්‍රෝධ හිත ඇති වෙච්ච අභිසංගේ නිසායි කියලා. ඒක නිසා අපි පොදුවේ පටන් ගන්නවා මටත් හොඳට තද වෙන එකේ. මේක මම කියලා පැහැදිලිව. තද වෙනවා ඒක ගැන බය වෙන්න එපා. ඔක්කොම එක මල්ලේ ඉන්නේ. ඒ නිසා අපි එකිනෙකාගේ අනුමිණි ඥානය දාලා එයාට මෙහෙම නම් මටත් මෙහෙමයි. ඒ නිසා අපි අදිෂ්ඨානයක් ගන්නමු චිත්තං උපාදේති. අපි උත්සාහ කරනවා කෝධ නැති කරන්න. ඊට පස්සේ වායමිතව මොකද වායමිතබ්බේ? මම දැන් මෙතන ඉන්නේ එකම චිත්තක්ෂණයක කෝධේ නැහැ. මම ඉන්න බව දන්නවනම් ආශ්‍රව කරන බව දන්නවනම් ප්‍රසවාස කරන බව දන්නවනම් වම තියෙන බව දන්නවනම් දකුණ තියෙන බව දන්නවනම් තේබන බව දන්නවනම් බත් කරන බව දන්නවනම් වැසිකිලි කරන බව දන්නවනම් කැසිකිලි කරන බව දන්නවනම් අත නමනවා අත දිගාරනවා දන්නවනම් ඊ හැම චිත්තක්ෂණෙම ක්‍රෝධ නැහැ ඒ නිසා වෙයි ඒක බහුලීගත වීම සඳහා මේ මේ වෙනකොටත් හැම කෙනෙක්ම තැයෙන ආධ්‍යාත්මික ගමනේ ගමන් කරලා තියෙනවානේ. ඒ සීලු අධ්‍යක්ෂින් සපෝතේ දනුමක් මේ ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. චිර දිනාටම නකෝද හේතු නකෝද හේතු න අபிසංකී හෝතු කියනක චිත්ත උපාද කිරීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා